කරන්න යෙදුණු දහම් පාසල් ඇදුරුන් මුල් කරගෙන පවත්වන්න යෙදුණු ආරම්භ කරන්න යෙදුණු අභිධර්ම සාකච්ඡාවේ අද දෙවන දිනය මුල් දවසේ දේශනාව ආරම්භක දේශනාව වශයෙන් මේ හැමදෙනාම සම්බන්ධ වෙලා මේ දේශනාව නැවත නැවත බලලා ආවර්ජනය කරලා සීපත් කරගෙන ඉන්න ඇති කියලා මම අදහස් කරනවා. ඉතින් හැමදෙනාම හොඳට මතක තබා යුතු කාරණාවක් තමයි මේ අභිධර්ම දේශනාව කියලා කියන්නේ සූත්‍ර පරයයන් වගේ එකිනෙකට වෙනස් වෙනස් වූ ධර්ම දේශනාවක් නෙවෙයි. එක දිගට මාලයක් වගේ හමුනලා තියෙන එකින් එකට සම්බන්ධ වෙලා තියෙන දෙසුම් පෙළක්. බුදු කෙනෙක් ඒ නිසා තමයි මේක එක දිගටම නොනවත්වා දේශනා කළ යුතු එකක් නිසා මෙබඳු දේශනාවන් හැම බුදු කෙනෙකුම දිව්‍ය ලෝකයේ තෝරාගන්නේ තෝරාගන්න හේතුවත් එක හේතුවක්. එනිසා මේ හැම දිනාම අලුතෙන් ඊළඟ අභිධර්ම පන්තියට පැමිණෙනකොට ඊට පෙර දවසේ ඉඳන් හරි පෙර දවසේ හරි නැවත කරපු දේශනාවන් පිළිබඳව සිත ආවර්ජනය කරගෙන සිහිපත් කරගෙන මතක් කරගෙන එනවනම් මේක නීරස වෙන්නේ නැතුව බොහෝම රසවත්ව මේ හැමදෙනාටම මේ අභිධර්ම සාකච්ඡාව ඉදිරියට මනස අරන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වතුනි අපේ මුල් දේශනාවේදී විශේෂ මාර්තුකාවක් පටන් ගත්තේ නැහැ. අභිධර්මයේ කියන්නේ මොකක්ද? ඒ අභිධර්මය අපේ ජීවිතයට කොහොමද ගලපගන්නේ? කියන එක පිළිබඳව ඇයි අපි අභිධර්මයේ ඉගෙනගත යුත්තේ? අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් අපිට තියෙන ලාභය මොකක්ද? කියන කාරණා පිළිබඳව අපි ගියවර කතා කරන්න හිතුණා. ඒ අතර ඇතැම් අයට ඇතිවෙන මේ කුසල අකුසලයන් පිළිබඳව ගැටලු කර්මයේ විපාකයේ පිළිබඳව ප්‍රශ්න දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක പ്രേත ලෝක, නිරය ආදී මේ තැන් පිළිබඳව තියෙන ගැටලු පිළිබඳව කුසලයේ අකුසලයේ විපාකයේ පිළිබඳව ඇති වෙන ගැටලු ඒ වගේම තමන්ට තමන්ගේ ජීවිතයේ පිළිබඳව තනියම තීන්දුව తీරන ගන්න පුළුවන් හරියට තීරණ ගන්න පුළුවන් निराවුල් තීරණ ගන්න පුළුවන් හැකියාව ලැබෙන බව ඒ වගේම හැමදෙනාගේම ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥාව වේගෙන් මේ හරහා දියුණු තියුණු වෙන බව මේ අභිධර්ම ඉගෙනීමෙන් ලැබෙන ලාභය හැටියට අපි කතා කරමු. ඒ විතරක් නෙවෙයි නිවන් දකින අය වශයෙන් ඉදිරියට මේ මිත්‍යා දෘෂ්ටිය වලට අහු වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ දේශනාව වරදා ගන්නේ නැතුව හරියට නිවන් මඟ තුල ගමන් කරන්න නම් නිර්වුල් අවබෝධයක් මේ අභිධර්මයේ තුලින් ලැබෙන බව කතා කරා. ඒ අතර අපි අලගත් දූපම සූත්‍රයේ පසුරේ උපමාවක් අරගෙන සර්පයාගේ උපමාවක් අරගෙන මේ ධර්මයේ අපි කොහොමද අල්ලාගත යුත්තේ කියන කාරණා කතා කරා. ඒ වගේම අපි විශේෂයෙන් මුල් තැනක් දීලා වැඩි වෙලාවක් කතා කරා මේ අපි හැමෝම මුලා වෙලා ඉන්න අපි හැමෝටම දුක කරදරය වේදනාව ගෙනැද්දෙන මේ සම්මුතිය කියන එක පිළිබඳව. සම්මුතිය පිළිබඳව ලස්සනට කතා කරන්න මේ අභිධර්මයේ තුල තමයි. ඉතින් ඒ නිසා මේ හීනාර්ථ පරමාර්ථ වශයෙන් කොටස් දෙකකට බෙදලා සම්මුති පරමාර්ථ ආදී වශයෙන් අපි මේ අපි අද දැනගෙන අපේ දැනුම් මට්ටම තියෙන තැන ඒ වගේම අපි නොදන්නවා වුණත් ලෝකයේ පවතින සත්‍ය යථාර්ථය කුමක්ද? ඇත්තටම අපි සත්පුද්ගල භාවයෙන් සලකන තැන අපි මේ ආයතනය හරහා ඇහැ කන නාසය දිව ශරීරය මනස හරහා අපි මේ හඳුනාගෙන ඉන්න ලෝකය තුල ඇත්තටම පවතින්නේ කුමන යථාර්ථයක්ද කියන එක පිළිබඳව අපි මේ සම්මුති පරමාර්ථ ඔස්සේ කතා කරා. උපමා අරගෙන කතා කරා. මේ පින්තුන් ඒවා සිහිපත් කරගන්න එක හොඳයි. විශේෂයෙන් මම මතක් කර කාරණාවක් තමයි මේ නිවන් දකින වැඩපිළිවෙලේදී වටිනාම සංදිස්ථානයක් තමයි මේ සම්මුතිය හා පරමාර්ථය මොකක්ද කියලා අපි වෙන් කරලා තේරුම් ගන්න. ඒක මුලින්ම පටලා ගත්තොත් මේ නිවන් දකින මාර්ගයේ මුලින්ම වරදිනවා. ඒ බව මම මේ පින්වතුන්ට සම්මුතියට අහු වෙලාම විපස්සනා කරන බව කෙස් ආදී මේ අරමුණක් අරගෙන ඒ වගේම කෝපය වගේ උපමාවක් අරගෙන මේ පින්වතුන්ට මතු කරලා දුන්නා බොහෝ අය භාවනා කරන්න ගියත් අයත් මේ සම්මුතියට යට වෙලාම මේ භාවනා කරන්නේ ඉතින් ඒ නිසා මම අදත් මතක් කරන්නේ මේක ඉතාමත් වැදගත් බව. සෝවාන් මාර්ගඵල නිවන වගේම මේ අපි සම්මුතියෙන් පරමාර්ථ ධර්ම වෙන් කර ගැනීම ඉතාමත් අතිශය වටිනා කාරණාවක්. ඒ වගේම ඉතාම සියුම් කාරණාවක් වෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාව කෙනෙකුට නැවත නැවත අහලා මේ ධර්ම දේශනාවක් ඒවා මතක තියාගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. ඉතින් ඒ පිළිබඳව අපේ මහත්මේක ඒ උතුම් සත්කටයුත්තත් නිරන්තරයෙන් කරනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මේ ධර්ම දානයේ කටයුත්තස් ලබාගෙන මේක නැවත නැවත අහලා නොපුරුදු දෙයක් නිසා ඒක තමන්ගේ ධාරණ ශක්තිය අවබෝධය ඇති කරගන්න. ඉතින් මේ මම ඊට පස්සේ අපි මේ සම්මුති පරමාර්ථ ගැන කතා කරලා චිත්ත චෛතසික රූප නිර්වාණ කියන පරමාර්ථ හතරක් පිළිබඳව කතා කරනවා. ලෝකයේ අපි නොදන්නවා වුණාට ලෝකේ නිර්මාණය වෙලා තියෙන මෙන්න මේ පරමාර්ථ ධර්ම හතරෙන් කියන එක අපි කතා කරා. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා පරමාර්ථ හතරක් පිළිබඳව. මේ පරමාර්ථ හතර පිළිබඳව කෙටි විග්‍රහයක්. කෙටි නෙවෙයි සාමාන්‍යව අපි හඳුනාගන්නේ කොහොමද කියන එක පිළිබඳව සිත කියන්නේ මොකද්ද? කොහොමද අපි මේ අපේ මේ එදිනදා ජීවිතය තුළින් මේ සිත කියන එක හඳුනාගන්නේ කියන එක පිළිබඳව කතා කරන්නේ. ඒ සිතේ බෙදලා තියෙන ආකාරය යම් ආකාරයකින් කතා කරා. ඒ වගේම හිතේ යෙදෙන ධර්ම චෛතසික හැටියට ඒවා චෛතසික කියනවා හඳුනාගන්නේ කොහොමද? හිතක් වෙනස් වෙන්නේ මේ චෛතසික ධර්මයන්ගෙන් බවත් හිතේ ගතිය අපිට මේ චෛතසික ඔස්සේ හඳුනාගන්න පුළුවන් බවත් මේ චෛතසික පිළිබඳව කතා කරා. ඊට අමතරව රූපය පිළිබඳවත් විශේෂයෙන් කතා කරා. නිරන්තරයෙන් අපි මුලා වෙලා ඉන්න තැන මේ කාම ලෝකයේ තුල රූපය පිළිබඳව එතකොට මේ රූපයත් උපමාවක් අරගෙන මේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නා. මේ රූපය අද අපි දැනගෙන ඉන්න ඇහැට පේන කනට ඇහෙන කයට දැනෙන මේ ඉන්ද්‍රියන් වලට දැනෙලා අපි අද හඳුනා ගන්න දේ නෙවෙයි සැබෑ රූපය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් සැබෑ රූපය පිළිබඳව වැටහීමක් ඇති වුණොත් කවදාවත් එයාට මේ රූපය අරමුණු වෙලා ඇහැට පේන දේ, කනට ඇහෙන දේ අරමුණු වෙලා දුක් දුම්න ශෝක පරිදේවයන් කිසි කලකට උපදින්නේ නැහැ. ඉතින් එහෙනම් අපිට කවදා හරි දුකක්, දෝමනස්සයක්, කනගාටුවක් උපදිනවා නම් උපදින්නේ ඒ සැබෑ රූපයට මුලා වීම නිසාමයි. ඉතින් ඒ නිසා රූපය කියලා කියන්නේ මොකද්ද කියලා අපි චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා මේ තුන් ලෝකයේම රූප කියලා යම් තැනක තියෙනවා නම් ඒ සියල්ල මේ සතර මහා ධාතු හා උපාදාය රූප පවණක් බව තියෙන බව මේ පින්වතුන්ට මතක් කරලා කතා කරන්න යෙදුණා. ඉතින් මේ පින්වතුනි ඒ විදිහට රූපය පිළිබඳව හඳුනාගෙන ඒ පිළිබඳව කෙටි අදහසක් ගන්න අපි කතා කරමු. ඊට පස්සේ නිවන කියන්නේ මොකද්ද? මේ චිත්තචෛසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්මයන්ගේ ලෞකික පරමාර්ථ හැටියට චිත්තචෛසික රූප කියන දේවල් කතා කරලා එතනදී වැදගත් එකක් අපි මතක් කරා පරමාර්ථ කියන එකෙන් අපි මේවා තැම්පත් කරගන්න ලං කරගන්න අපි දැන් ලං කරගෙන දින දේවල් අයින් කරලා මේ ධර්මයෝලං කරගන්න නෙවෙයි මේ උගන්වන්නේ. පරමාර්ථ ධර්මයෝ කියලා කියන්නේ ඒවා නিত্য ස්ථිර සාරවත් දේවල් නෙවෙයි. ඒ වගේනුයි අපිට මිදිය යුත්තේ. හැම දුකක්ම පැමිණලා තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්ත පරමාර්ථ ධර්මයන්ගෙන් කියන එකක්. ඒ වගේ අසාර භාවයේ තේරුම් අරගෙන ඒ වගේ තියෙන මුලාවෙන් සදාතනිකව අයින් වීම නිදහස් වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක තමයි නිවන කියලා කියන්නේ. ඉතින් ඒ නිසා යම් තැනක මේ පරමාර්ථ ධර්මයන්ගේ චිත්තචෛසික රූප ධර්මයන්ගේ පහළවීමක් ඇත්නම් ඒ දුකේ පහළවීම දුකේ පහළවීම යමෙක් මේ ධර්මයන්ට මුලා වෙනවා නම් ඒවා මම මගේ කියලා ගන්නවා නම් ඔහු දුකයි මම මගේ කියලා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චක්කුම් අභිනන්දති දුක්ඛං අභිනන්දති දුක්ඛං අභිනන්දතෝ අපරිමුච්ඡෝති දුක්ඛස්මාති වදාමි කියලා. යමෙක් ඇහැන් මම කියලා ගන්නවා. කන නාසය මම කියලා ගන්නවා නම් ඔහු ගන්නේ රූප පරමාර්ථ ධර්ම ටික. එතකොට මේ පරමාර්ථ ධර්මයේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්තයි. මේ වගේ තමයි දුක උපද්දවන්නේ. ඒ නිසා ඔහු ඇහැ මම කියලා ගන්නකොට අරන් තියෙන්නේ මොකද්ද? දුක තමයි මම කියලා අරන් මගේ කියලා දුකක් තමයි අරන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි යමෙක් දුක මම දුක මගේ කියලා කියයි නම් ඔහු දුකින් මිදෙනවද මහණෙනි කියලා. ඉතින් ඒ නිසා අපි දුකම අල්ලගෙන දුකම මම මගේ කියලා අරගෙන තවත් පැත්තකින් මේ දුකින් මිදෙන්න හදන. එක පැත්තකින් අල්ලගෙන අනිත් පැත්තෙන් මිදෙන්න හදන. ඉතින් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මේ පරමාර්ථ ධර්මයන් ඉගෙන ගන්න අපි ඒ වගේ ඒවා අවබෝධ කරගෙන නිදහස් වීමේ අදහස. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි පළවෙනි දේශනාව ඒ විදිහට කතා කරා. අද පින්වතුනි අද කතා කරන්න තියෙන්නේ ඒ චිත්තචෛසික රූප කියන පරමාර්ථ ධර්මයන්ගේ චිත්ත පරමාර්ථ ධර්මය පිළිබඳව. සිත පිළිබඳව තමයි අද දවසේදී කතා කරන්න තියෙන්නේ. එතකොට ඒ විදිහට චෛතසික රූප නිබ්බාන කියන මේ දේවල් එකින් එක අපි වෙන වෙනම දිග දීර්ඝව මේ පාඨ මාලාව තුළ කතා කරගෙන යනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ චිත්ත පරමාර්ථ ධර්මයේ කියන එක අපි ඇත්තටම විශේෂයෙන්ම අපේ ජීවිතයට ඉතාමත් අත්‍යවශ්‍ය වූ දුකෙන් මිදීම සඳහා අපේ මේ ගෙවන ජීවිත අවුලක් නැතුව කරදරයක් නැතුව සාර්ථකව ගත කරන්න නම් පින්වතුනි මේ හිත පිළිබඳව අපි මනාකොටම අවබෝධ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රබස්සර මිදන් භික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛිලේසේයි උපක්ඛිලෙට්ටං මහණෙනි මේ හිත උපතින් මුල් අවස්ථාවේ බොහෝම පිරිසුදුයි ප්‍රබාස්වරයි කුඩා දරුවෙක් උපදිනකොටම මේ හිත පුදුමාකාර ප්‍රබාස්වර හිතක් ඒ හිතේ හොරකම් කිරීම, බොරු කීම, කේලම් කිරීම, සත්වයන් මැරීම මේ කුමක්වත් නැහැ. නමුත් ඒ හිතේ තියෙන එක මාඩුව තමයි ඒ හිත පිළිබඳව නොදන්නාක. ඒ හිත පිළිබඳව නොදන්නාකම නිසාම ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨා අර ප්‍රවාසර වූ හිත ආගන්තුකෝ පැමිණෙන කෙලෙස් වලින් කෙලෙසිලා අපිරිසුදු වෙලා දුකින් වහා ගන්නවා. ඉතින් අන්න ඒ නිසා මේ ප්‍රබාස්වර හිත අපේ හැමෝගෙම දැන් වැහිලා කෙලෙසිලා තියෙනවා. හිතේ මායාවට අහු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හිත කියන්නේ මොකක්ද? මායූප පංච විඥාන. මායාවක් වගේ. හරියට විඥාකාරයෙක් විසින් එක එක දේවල් මවල මවල පෙන්නනවා. ඒවට අපි අහුවෙනවා. ඒ වගේ තමයි මේ හිත කියන එකනොත් හිතෙන් එක එක දේවල් අපිට දැනගන්න ලැබෙනවා. අපි මේ හිතෙන් දැනගන්න දේවල් අපේම අවිද්‍යාව හිත ගැන නොදන්නාකම නිසා අපි ඒවා සත්‍ය දේවල්, ස්ථිර දේවල් හැටියටම හිතාගන්නවා. නමුත් අපේ හිතෙන්ම හදලා දීපු දේවල් තමයි ඒ නිසා මේ හිත පිළිබඳව අපි මනාකොට දැනගන්න ඕනේ. ඒ දැනගත්තේ නැති නිසා තමයි අපි මේ තරම් මේ අකුසලයන් රැස් කරගෙන අති දීර්ඝ කාලයක් අපි මේ සසර ඇවිදී මේ හිතට මුලා වෙච්ච නිසාමයි අපි වරක പ്രേත ලෝකේ ඉපදුනේ වරක නිරේ ඉපදුනේ වරක මනුස්ස ලෝකේ අනන්ත දුක් විඳින්නේ හිතට මුලා වෙච්ච නිසා තමයි ඉතින් ඒ නිසා පින්වතුනි අපි ඇත්තටම අපි මේ දක්වා ඔබ ධර්මයේ ඉගෙන ගත්තේ නැති එක ධර්මයේ ඉගෙන ගත් එක හැරුණාම ඔබ යම් තාක් ඉගෙන ගත්ත දේවල් යම් තාක් ඔබ මනසට පුරුදු කරගත්තු දේවල් තියෙනවා නම් මේ ඔක්කොම රාග දේශ මොහ සහිතයි මේ ඔක්කොගෙම අපිට දුක නිර්මාණය කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා පින්තුනි ඒ මුලා වෙච්ච මුලාවෙන් අයින් වෙන්නත් ඒ වගේම ඉදිරියේ අපි සතර අපායට නොයැටි අකුසල කර්ම සකස් නොවි අපේ හිත පිරිසුදු කරගෙන මාර්ගඵල නිවන දක්වා යන්න නම් මේ හිත හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පින්වතුනි මම මුලින්ම මේ හිත තේරුම් ගැනීමේ වැදගත්කම මතක් කරේ අන්න ඒ නිසා. ඉතින් ඒ නිසා හැමදෙනාම බොහෝම වමනාවේ මේ පිළිබඳව ඇහුම් කන් දෙන්න වෙනවා. කුමක් නිසාද මේ බොහෝ අයට මේවා ආධුනික නිසා වචන පුරුදු නැති නිසා මේවා සමහර විට ඇතම් කෙනෙකුට නීරස වෙන්නත් පුළුවන්. ඒ නිසා පින්වතුනි අද අපිට කතා කරන්න තියෙන්නේ මේ සිත පිළිබඳව කතා කරනකොට මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ මේ සිතේ ප්‍රභේද පිළිබඳව. ඔබට මා මේ පත්‍රිකාවක් සමහර විට ලැබිලා ඇති මේ චිත්තය විඥානය කියලා මුලින් මාතෘකාවක් කියන පත්‍රිකාවක්. අන්න ඒකට අනුව තමයි අපි ඒකට තවත් අපි විස්තර එකතු කරලා අද දවසේදී මේ කතා කරන්න සූදානම් හොඳයි අපි අද මාතෘකාවේ හිත පිළිබඳව සිතේ ප්‍රභේද පිළිබඳව තමයි කතා කරන්නේ. මාතෘකා වශයෙන් සිතේ ප්‍රභේද කියලා සටහනක් ආගත්තට කමන්නේ. ඊට අමතරව අපිට ගිය සැරේ කතා කරන්න බැරි වෙච්ච පොඩි කොටසක් තියෙනවා. ඒක වෙනම සටහන් කරගත්තත් කමන්නේ අපිට කතා කරන්න බැරුණා මේ සිත ආවුෂ පිළිබඳව. ඒක අපේ ඉදිරියේ පාඩම් වලට වැදගත් වෙන නිසා මේ සිතේ ආවුෂ පිළිබඳවත් කෙටියෙන් මතක් කරලා අපි සිතේ ප්‍රවේද පිළිබඳව කතා කරන්න මම අදහස් කරනවා. පින්වතුනි මේ සිත කියන එක ආවුස කාලෙකින් මනින්න පුළුවන් කමක් නැහැ. නමුත් නුවණින් පුළු නුවණින් අපිට මේ සිතේ ආවුස පිළිබඳව තේරුම් අරගෙන සිතේ ආවුස පදනම් කරගෙන ඉදිරි පාඩම් මේ සම්බන්ධ කරලා මේ හිත පිළිබඳව විස්තර කරලා විග්‍රහ කරලා තියෙනවා. සිතේ ආවුස ගැන කතා කරනකොට සිත කොටස් තුනකට බෙදෙනවා. උපාදය, තితి, භංග තුනකට බෙදෙනවා. මේ කොටස් තුන එක සමානයි. උපාද අවස්ථාව, තితి අවස්ථාව, භංග අවස්ථාව කියන මේ තුන එක සමානයි. එතකොට මේ තුනම එකට සම්බන්ධ කරලා අපි කතා කරනවා චිත්තක්ෂණයක් කියලා. චිත්තක්ෂණයක් කියලා. එතකොට චිත්තක්ෂණයක් කියලා කියන්නේ උපාද තීති භංග කියන මේ තුන් අවස්ථා තුනකින් යුක්ත වූ කාලයකට තමයි චිත්තක්ෂණයක් කියලා කියලා කියන්නේ. එතකොට මේ චිත්ත සිතක ආවස කාලයේ චිත්තක්ෂණයක් කියලා කිව්වට චිත්තක්ෂණයක් කියලා කියන්නේ කොයිතරම් ප්‍රමාණයක්ද කියන එක පිළිබඳව අපිට මේ භෞතිකව මනින්න මිනුම් මේකක නැහැ. ධර්මයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් ඇස් දෙක ඇස් පිය හෙළන ඇස් පිල්ලමක් ගහන කාලය හෝ අසුරු සැනක් ගහන කාලය තුල උපදින සිත් ප්‍රමාණය ගැන කතා කරන්න ගියොත් සිත් ප්‍රමාණය කෝටි ලක්ෂයකට වඩා සිත් උපදින්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් ඒ තරම් ඊ타මත් වේගවත් මේ හිත කියන්නේ. ඒ නිසා ඒ උපාද තితి භංග කියන අවස්ථා තුනම එකතු කරාම ඒකට කියනවා මහා චිත්තක්ෂණයක් කියලා. ඊට පස්සේ උපාද තితి භංග කියන අවස්ථා තුන වෙන වෙනම ගත්තාම ඒවට කියන කුඩා චිත්තක්ෂණ කියන. එතකොට සිතේ ආවුස ඊටමත් වේගවත්. ඒක අපිට මනින්න භෞතික මිම්මක් නෑ. නමුත් රූපය කියන එක මනිනවා සිතේ ආවුස වලින් සිත 17 වතාවක් ඉපදිලා නිරුද්ධ වෙනවා වගේ කාලයක් රූපේ ආවුස කියලා සඳහන් එතකොට චිත්තක්ෂණ 17ක කාලයක් රූපෙට ආවුස තියෙනවා. එතකොට කුඩාක්ෂණ වශයෙන් ගත්තොත් චිත්තක්ෂණ 51ක කාලයක් රූපේ ආවුස තියෙනවා. නමුත් හිතේ ආවුස ඒ වගේම චෛතසික ධර්මයන්ටත් තියෙන ඒ ප්‍රමාණයම තමයි ඒ කාලය මනින්න පුළුවන් කමක් නැහැ. යම් තා වේගවත් මිනුම් මේකකයක් තියෙනවා නම් ඒක නිර්මාණය කරලා තියෙන්නේ හිතේ. ඒ වේගය යම් හිතකට අහු වෙනවා නම් ඒටත් වඩා වේගවත් නේද හිත කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ හිත කියන එක ඊටමත් වේගෙන් ඇති වෙමින් නැති වෙමින් පවතින නිසා තමයි අපිට මේ හිතේ ඇතිවීම නැතිවීම පේන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ ඉන්නවා තියනවා නිට්ටයයි සදාකාලිකයි කියලා අපි මේ ඇතිවීම නැතිවීම පේන්නේ නැති නිසා තමයි අපි මුලා වෙලා තියෙන්නේ. එතකොට හිත උපදින්නේ කොහෙද? හ්ම් කොහෙද හිත උපදින්නේ? මනසේ. මනසේද? කොහෙද? මනස කියලා කියන්නේ හිතම තමයි. මොලේද? ඈ? අහුන්නේ හදේ වස්තු ඇසුරු කරගෙන උපදින එක තැනක් තියෙනවා. ඔව් ඔව්. හිත උපදින තැන් කීයක් තියෙනවද? හයක් තියෙනවා. ඒ මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. කියන ඔන්න හය තැනක විතරයි හිත උපදින්නේ. ඇසේ කියන චක්කු ප්‍රසාදයේ තුල හිත උපදිනවා. සෝත අප්‍රසාදයේ කියලා අපි කන කියලා කියන්නේ මෙතන හිත උපදිනවා. ඊට පස්සේ නාසයේ ගාන ප්‍රසාදයේ කියලා කියන්නේ එතෙන්ට එතන හිත උපදිනවා. ගන් ගන් ජීවහා ප්‍රසාදේ කියලා රසය දැනගන්නේ අපි දිවේ රස උපදිනවා ඊට පස්සේ කය එතකොට කය කියලා කිව්වහම මස්ලේ තියෙන ලේ ධාතුව පවතින මේ කය හැම තැනකම හිත උපදිනවා එතකොට කෙස් අග හැම උඩ තියෙන කොට සහ නියපොතු අග මේ වගේ ලේ ධාතුව නැහැ. ඒ තැන්වල හිත උපදින්නේ නැහැ. අනිත් හැම තැනකම කාය විඥානය කියන හිත මේ ශරීරයේ හැම තැනකම ඇතුළත බාහිර බාහිර පිටත හැම තැනකම උපදින්න පුළුවන්. ඒ නිසා තමයි අපි ශරීරයේ ඇතුළත පිටත කොයි තැනක ස්පර්ශ කරත් ඒ ඒ තැන් අපිට දැනෙන්නේ ඒ තැන හිත උපදින නිසා. හැබැයි ඒ හිත් උපදින්නේ ඇහැ කන නාසය දිව ශරීරය. ඔය පහේ හිත් උපදින්නේ අරමුණක් ගැටිලා බාහිර අරමුණක් වර්තමාන පවතින අරමුණක් එල්බගෙන තමයි ඒ පහේ හිත් උපදින්නේ. තේරුණාද? පවතින විද්‍යාමාන හටගත් අරමුණක් ගැන තමයි ඔය පහේ හිට උපදින්නේ. එතකොට මේ මනස කියලා අපි කියන්නේ ඒ හිත ඒ හිතම තමයි තව තැනක් තියෙනවා සුවිශේෂී ස්ථානයක් මේ හදේ වස්තුව ඇසුරු කරගෙන ඒකට කියනවා වස්තු රූපය කියලා. අන්නේ වස්තු රූපයේ තුලත් හිත උපදිනවා. අන්න ඒ හිත උපදින තැන අතීත අනාගත වර්තමාන ඒ වගේම මේ කාලයකට අයිති නැති කාල විමුක්ත වූද සියලු සිත් උපදින්න පුළුවන් තැනක් තමයි මේ හදේ වස්තුව කියලා කියන්නේ. එතකොට මේ ඇහෙන් කනෙන් නාසයෙන් කියන මේ පංච ඉන්ද්‍රියන්ගේ අරමුණක් අරගෙන නැති හැම අවස්ථාවක මේ හිත උපදිලා තියෙන්නේ හදේ වස්තුව ඇසුරු කරගෙන. දැන් අපිට සිහි නැති වුණාම නිින්ද ගියාම ඒ හිත නිරුද්ධ වෙලා ඒත් ඒ හිත අපි දන්නේ නැති වුණාට උපදිනවා. ඒ උපදින්නේ කොහෙද? මෙන්න මේ කියන වස්තු රූපය අසුරු කරගෙන තමයි ඒ හිත උපදින්නේ. භවංග හිත කියලා කියලා කියනවා මේ ජීවිතේ අරමුණක් ගන්නෙ නැතුව පෙර ජීවිතේ මරණාසන්න මොහොතේ සිහි වෙච්ච අරමුණ අරගෙන උපදින හිතක්. ඒක අපි දන්නේවත් නැහැ. අන්නේ හොඳටම නිින්ද ගියපු වෙලාවක සිහි නැති වෙලාවක මේ අපේ දැනුම් මට්ටම නැති හැම අවස්ථාවකම මේ භවංග හිත කියන එක උපදිනවා. ඒ හිත උපදින්නේ මේ හදේ වස්තුව ඇසුරු කරගෙන. ඒ නිසා ඇතැම් අය මම මේක කියන්න හේතුව තමයි සමහර අය වෛද්‍යවරු පවා හිතාගෙන ඉන්නවා මේ හිත උපදින්නේ මොළේ කියලා. නේද? නමුත් මම හිතන්නේ මේ අයගේ හිම අදහසක් නැතුව ඇති. මොකද මේ මොළේ කියන එක උපදිනකොට හැදිලා නිර්මාණය වෙලාවක් නැහැ. උපදිනකොට. ඉතින් ඒ නිසා මේ හිත උපදින්න අනිත් ආයතන හරහා මේ හිත උපදින්න කය ක්‍රියා කරන්න මොලේ විශේෂ හේතුවක් වුණාට හිත උපදින තැනක් නෙවෙයි මොලේ කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපි මොලේට ලොකු වටිනාකමක් දුන්නට බුදුරජාණන් වහන්සේ මොලේ දැම්මේ කොතෙන්ද? කුණුබ කොටස් 32ක් ඇතුළට නේද? මත්තලුන්නේ කියන කුණුබ කොටසක් ඇතුළට. ඒකත් අසුබ අසාර වූ වැඩකට නැති අසාර වූ රූප ධර්මයක් විතර. භෞතිකව මේවට වටිනාකම් දුන්නට ඒ වගේ කිසිදු වටිනාකමක් නැහැ. ඉතින් එනම් හොඳයි පින්වත්නි අපි මේ හිත උපදින්නේ මේ ආයතන 6 ඇසුරු කරගෙන. ආයතන කිව්වම මේ පින්වතුන් දන්නව ඇති ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ හිත් උපද්දවන තැන්වලට ආයතන කියලා කියනවා. අයදානත්ෝ ආයතනත්ෝ කියලා කියනවා. ඒ කියන්නේ අපිට අරමුණු නැවත නැවත උපද්දව උපද්දව නිස්පාදනය කරන තැන් නිසා තමයි මේවට ආයතන කියලා කියන්නේ. මේ හයට වස්තු කියලා කියනවා. චක්කු වස්තුව, සෝත වස්තුව, ගාන වස්තුව ආදී නම් කරනවා. ඒ ඒ තැන්වල හිත උපදින නිසා. එනිසා මුලින් සඳහන් කර පහයේ එක හිතයි උපදින්නේ. ඇහි උපදින්නේ චක්කු විඥාන හිත පමණමයි. සබ්දයක් ඇහෙනකොට ඇහි හිත උපදින්නේ නැහැ. අපිට මොනවාරි දෙයක් හිතෙනකොට අතීත අනාගත අරමුණක් එනකොට එහෙම නැත්නම් ලෝභයක්, ද්වේෂයක්, වෛරයක්, තරහාවක්, අකුසලයක්, කුසලයක් මේ එකක්වත් ඔය හිත් උපදින්නේ නෑ මේ ඇහේ කනේ නාසයේ දිවේ ශරීරේ. ඒ හැම කුසල් අකුසල් සිතක්ම උපදින්නේ අතීත අනාගත වර්තමාන ආදී හැම සිතක්ම උපදින්නේ කොහෙද? හදේ වස්තු ඇසුරු කරගෙන මන ආයතනය මුල් වෙලා තමයි උපදින්නේ. එතකොට මේ හිත කියලා කියන්නේ එකක් වුණාට හිත තේරුම් ගැනීම සඳහා වටහා ගැනීමේ පහසුව සඳහා ඒ බුදුරජාණන් වහන්සේ මේ සිත ධම්ම සංගනි ප්‍රකරණි විභංග ප්‍රකරණේ වාගේ මේ අභිධර්ම ප්‍රකරණයන්ගේ මේ සිත කොටස් 89කට බෙදෙනවා. සිත ප්‍රභේද 89කට බෙදෙනවා ප්‍රතිගමේ. දීර්ඝගමේ කීයකට බෙදෙනවද? 121කට බෙදෙනවා. එතකොට කෙටිගමේ 89ක් කියලා දීර්ඝකමේ 121ක් වශයෙන් සිත ප්‍රභේද වෙනවා. එතකොට මේ හිත ප්‍රභේද වෙනවා ක්‍රම කීපයකට. භූමි වශයෙන් ප්‍රභේද වෙනවා. ඊට පස්සේ ಜಾති වශයෙන් ප්‍රභේද වෙනවා. ඊට පස්සේ ಜಾති වශයෙන්, ඊට පස්සේ වේදනා වශයෙන් ප්‍රභේද වෙනවා. ඊට පස්සේ සංඛාර වේදේ ප්‍රභේද වෙනවා. ඊට පස්සේ සංප්‍රයුක්ත හේතු වශයෙන් ප්‍රභේද වෙනවා. සෝබන අසෝබන වශයෙන් ප්‍රභේද වෙනවා. ඒක අපි වෙන වෙනම ලියා ගන්නවා. එතකොට අපි එකින් එක ඒවා පිළිබඳව කතා කරනවා. දැන් හිත මුලින්ම අපි කතා කරන්නේ භූමි වශයෙන් ප්‍රභේද. මේ පින්වතුන් මේ chart එකේ තියෙනවා භූමි ටික කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා ඔන්න ඔය කියන 89 හා 121 භූමි හතරකට දාලා බෙදනවා. ඒ නිසා මේ මං මතක් කරන්නේ මම මේක මේ ටිකක් සරලවම කරගෙන යන්නේ. ඉතින් අභිධර්මයේ දැනට ඉගෙනගත්තු අයට මේක පිළිබඳව ඉතින් යම් අඩුපා මේ <clears throat> මන්දගාමි බවක් වගේ පේන්න පුළුවන්. නමුත් ඔබ ඒ ගැන ඉවසලා අනිත් අය කෙරෙහි කරුණාවෙන් ඒක ඔබට කැප කරන්න වෙනවා මේ පින්වතුන්ට. ඉතින් එතකොට භූමි කියලා කියන්නේ පින්වතුනි සත්වෝ වාසය කරන තැන්. භූමි වාසස්ථාන තමයි භූමි කියලා කියන්නේ. එතකොට කාමාවචර භූමිය කියලා කියන්නේ මොකද්ද? යටින් අවීචි මහා නරකයේ ඉඳන් උඩින් පරනිම්මිත වශවර්ති දිව්‍ය ලෝකයේ දක්වා මේ අතර සැරිසරන හැසිරෙන යම්තා සත්ව පුද්ගලාදී සත්වයෝ ඉන්නවනම් වාසය කරනවනම් මෙන්න මෙතෙන්ට කියනවා කාම භූමිය කියලා. ඒ කාම භූමියට අයිසි 11 මොනවද? සතර අපාය මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. ඔන්න ඔය ටිකට කියනවා කාමා භූමි කාම භූමිය කියලා. එතකොට මේ කාම භූමිය තුල උපදින සිත් වලට කියනවා කාමාවචර සිත් එතකොට ඔය කියපු 11 තලයක් තුල කාම භූමිය මේ භූමිය තුල උපදින්න පුළුවන් සිත් තියෙනව කොච්චරද 54ක් තියෙනවා සිත් 54ක් තියෙනවා කාම ලෝකයේ තුල උපදින ඒවා අපි ඉදිරියට බෙදලා බෙදලා කතා රූප භූමිය කියලා කියන්නේ යටින් බක්ම පාරිසජ්ජේ පටන් අකනිට්ඨ බක්ම ලෝකයේ දක්වා බ්‍රහ්ම ලෝක 16 ඇතුළත් සත්වයෝ වාසය කරන තැන් ස්ථාන වලට කියන රූප භූමිය කියලා. එතකොට භූමි වශයෙන් එතන අරූපාවචර භූමි වශයෙන් 16ක් තියෙනවා. නමුත් සිත පවතින්නේ භූමි 15ක විතරයි. එතනින් එක භූමියක් තියෙනවා අසඤ්ඤ තලය කියලා. ඒකේ රූපය විතරයි තියෙන්නේ හිත නැහැ. මේ පිංගතුන් අහලා ඇති හිත මිස කය නැති එක් බඹතලයේති කියලා ලෝවැඩ සංගරාවේ කවියක් තියෙනවා. අන්න ඒකට තමයි අසඤ්ඤ තලය කියලා කියන්නේ. එහි හිත්තිපදීමක් නැහැ. නමුත් ඒක රූපාවචර භූමියට අයිති. එතකොට මේ රූප ලෝකය තුල සිත් පහළ වෙනව කොච්චරද? 15ක් පහළ වෙනවා. ඒවා රූපාවචර සිත්. එතකොට අරූපාවචර සිත් කියලා නැවත අරූප භූමිය කියලා හඳුන්වන එහි පහළ වෙන සිත්. එතකොට අරූපාවචර භූමි හතරක් තියෙනවා. එතකොට අරූපාවචර භූමි හතර මුලින් ආකාසානංචායතනෙ කියලා පළවෙනි පහත්ම අරූපාවචර ලෝකයේ ඊට පස්සේ නෙව සංඥා නා සංඥායතනය කියන මෙන්න මේ බ්‍රහ්ම ලෝක හතරේ ඇතුළත් සත්වයෝ වාසය කරන තැන් අරෝපාවචර භූමිය. ඒ අරෝපාවචර භූමියේ සිත් 12 15 ඒ සිත් 12 මොනවාද? කුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත් වශයෙන් තමයි බෙදන්නේ. කුසල් සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි වශයෙන්. ඊළඟ තවත් භූමියක් ගැන කතා කරත් නමුත් එහෙම සත්වෝ වාසය කරන තැනක් හැටියට නෙවෙයි නමුත් මේ හිත පිළිබඳව ලෝකෝත්තර සිත් පිළිබඳව කතා කරනවා නමුත් ඒක භූමියක් හැටියට සලකන්නේ නැහැ. එතකොට ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. එතකොට භූමි වශයෙන් බෙදනවා කාමාවච රූපාවචර අරෝපාවචර ලෝකෝත්තර කියලා කාමාවචර සිත් 54යි කාම ලෝකයේ තුල රූපාවචර ලෝකයේ සිත් 15යි රූප භූමි තුල රූපාවචර බ්‍රහ්ම ලෝක 15ක මේ සිත් 15 වෙනවා අරූපාවචර සිත් 12ක් තියෙනවා ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා එතකොට ඔක්කොම ඔය 89ක් සිත් භූමි වශයෙන් බෙදලා පෙන්නනවා ඊට පස්සේ අය බෙදනවා ಜಾති වශයෙන් සිත් ಜಾති කිව්වහම මොනවද ඒ ಜಾති? කුසල්, අකුසල්, විපාක, ක්‍රියා කියලා මේ සිත ಜಾති වශයෙන් හතරකට බෙදෙනවා. මුලින් භූමි වශයෙන් හතරකට බෙදෙනවා. කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් කියලා කියනවා. එතකොට කුසල් සිත් කියලා කියන්නේ යම් సంతානික ඉපදුනා ඒ సంతානිය තුල සැප සැනසෙල්ල ඉෂ්ට විපාක යහපත ගෙනත් දෙන යම් සිත් තියෙනවා නම් මේවට කියනවා කුසල සිත් කියලා. අකුසල් සිත් කියලා කියන්නේ යම් సంతානක ඉපදුනාම එයාට ඒ තුල දුක, කනගාටුව, බය, තැති ගැනීම, මුලාවීම, වෙහෙස විඩාව යම් හිතකට දැනෙනවා නම් මතක තියාගන්න ඒ ඉබදලා තියෙන ඔබට අකුසල් සිත් ටික. එතකොට මේ කුසල් සිත් අකුසල් සිත් කියලා බෙදෙනවා. ඊට පස්සේ ඊට පස්සේ දෙන විපාක සිත් කියලා කොටසක්. විපාක සිත් කියලා කියන්නේ අර කුසල අකුසල කර්ම යන්ගේම ප්‍රතිඵලයක් වශයෙන් ඒ කුසල් අකුසල් තුලින් උපද්දවල දෙන සිත් කොටසක් තියෙනවා. අන්න ඒවට කියනවා විපාක සිත් කියලා. එතකොට මේ විපාක සිත් කියන ඒවා හැම වෙලාවෙම මන්දෝත්සහය. ඒවා අපි මේ උත්සාහයෙන් ඇති කරගන්න හිත් නෙවෙයි. ඒවා අපි ඇති කරගන්නා කුසල් අකුසල් වලට අනුරූපව පහළ වෙන සිත්. දැන් අපි මනුස්ස ලෝකේ ඉන්නවට අපිට අපේ අමනාප දේවල් දකින්න අහන්න ලැබෙනවා. ප්‍රිය මනාප දේවල් අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩ කඩම් සැප සම්පත් අපිට භුක්ති විඳින්න ලැබෙනවා. ඒ වගේම කෑම වතුර නැතුව සාපිපාසාවෙන් දුක් විඳින්න කටයුතු කරන්න ලැබෙනවා. එතකොට මේ අපි කරපු අර කියන ලද කුසල අකුසල ධර්මයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙන සිත්. ඒවට විපාක කියලා කියනවා. ඒවට විපාක කියලා කියන්නේ අර කුසල් අකුසල් මේරීමට පැසීමට ලක් වෙලා උපද්දවන සිත් කොටසක් නිසා. හරියට අර ගහක ගහකින් උපද්දවන ඵල වගේ හරියට අපිට කියන්න පුළුවන්. ඒ වගේ තමයි මේ විපාක සිත් කියලා කියනවා. ඒ නිසා ඒ කෙනකෙනා කරන කුසල කුසල කර්මයන්ට අනුව ඒ ඒ කෙනාට ඒ විපාක ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ විපාක සිත් හැටියට හඳුන්වන ඒවා අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් අපිට චක්කු විඥාන සිත, සෝත විඥාන සිත, ගාහන විඥාන සිත ආදී වශයෙන් මේ රූප දැකීමේ හිතක් පහළ වෙනවා. ඒ පිළිබඳව ඇලීම, ගැටීම යන අවස්ථාව නෙමෙයි. මුල් වරට දකින අවස්ථාව. එතකොට ඔබට ප්‍රිය මනාප ඉෂ්ට වූ අරමුණු දකින්න ලැබෙනවා. අප්‍රිය අමනාප වූ අරමුණු දකින්න ලැබෙනවා. එතකොට ප්‍රිය අරමුණු ඉෂ්ට අරමුණු දකින්න ලැබෙන්නේ ඔබ කරපු කුසල කර්මයන්ගේ විපාක වශයෙන්. අප්‍රිය අමනාප අරමුණු දකින්න හඳ ලැබෙන්නේ ඔබ කරපු අප්‍රිය අකුසල කර්මයන්ගේ විපාක වශයෙන්. උදාහරණයක් වශයෙන් ඔබ මේ ජීවිතේ කාට කාට හරි පරුස වචන කියලා බැන වැදිලා තියෙනවා නම් ඊළඟ ජීවිතේ ඔබට හොඳට බැනුම් අහන්න ලැබෙනවා නේද? තව කෙනෙක් ඔබ රවට්ටලා තියෙනවා නම් ඔබව රවට්ටන්නේ පිහි කරනවා. ඔබ කාගේ කාගේ හරි දේවල් හොරකම් කරලා තියෙනවා නම් මේ ජීවිතේ හොරි ඊළඟ ජීවිතේ ඒවා තමන්ගේ දේවල් අනිත් අය හොරකම් කරනවා. ඒක තමයි විපාක. ඉතින් සමහර අය ඉන්නවා මේ හිතපු ගමන් ජීවිතේ වෙනස් වෙනවා. සමහර විට තමන්ගේ සියලු ධන දාන්නේ විනාශ වෙලා නැති වෙලා යනවා. අර අකුසල කර්මයක් ඉදිරිපත් වෙලා විපාකයක් වශයෙන් ඇවිල්ලා මේ සියල්ල නැසෙලා යනවා. අන්න ඒ විදිහට මේ විපාක කියලා කියන්නේ කර්මානුව රූපව අපිට ලැබෙන දේවල්. ඒවා නවත්තන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට මේ කර්ම විපාක ගැන. හැබැයි අපි මේ කර්ම විපාක අපිට හම්බෙනකොට අපේ නොදන්නාකම නිසා මේ විපාක තුලින් නැවත කර්ම සකස් කරගන්න. දැන් අපිට කෙනෙක් බනින්නේ අපි කාට හරි බැනපු නිසා. ඒ නිසා අපිට කාගෙන් හරි බැනුම් අහන්න ලැබෙනවා. දැන් ඒකට නැවත අපි බනින්න කිව්වොත් නේද? අන්න ආපහු අපි කර්මයක් සකස් කරගන්නවා. ඒ නිසා අපි ඉවසලා මේක මගේ අකුසලයකට වෙච්ච දෙයක්. ඒ නිසා මේකේ නැවත මං ද්වේෂය තරහව ඇති කරගත්තොත් නැවත මං තුල අකුසල කර්මයක් සකස් වෙනවා. නැවත බඳුන් ඇහිීමේ හේතුව හැදෙනවා නේද කියලා යා නුවණින් සලකාගෙන අර කර්මය හැදෙන එක නතර කරගන්නවා. ඒක තමයි මේ ධර්මයේ ඉගෙන ගැනීමෙන් කියන යාට ලාභ. විපාකය විපාකයෙන් අවසන් කරලා දානවා කර්මයක් බවට පත් වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රියාසිත ක්‍රියාසිත කියලා කියන්නේ කුසල නොවුණු අකුසල නොවුණු ඒ කුසල් අකුසලන්ගේ උපද්දවතු සිතුත් නෙවේ ක්‍රියාසිත කියලා කියන්නේ ඒ ඒ ක්‍රියාවන් සිද්ධ කිරීම සඳහා උපදින සිත් කොටසක්. ඒවා වැඩිපුර උපදින්නේ කාටද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාට තමයි හිත් උපදින්නේ. අපිට උපදින ක්‍රියාසිත තුනක් තියෙනවා. ඒක අපි පසුව කතා කරනවා. පංචද්වාරාවර්ජන සිත, මනෝද්වාරාවර්ජන සිත කියලා අපිට හිත් දෙකක් උපදිනවා සමාවෙන්න. තව හිතක් තියෙනවා හසිතුප්පාදී කියලා මේ අහේතුක ක්‍රියා කියලා කොටස් තුනක්. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. එතකොට අපි යමක් කරනවා නම් කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් අපි එක්ක කුසල් සිතකින් එහෙම නැත්නම් අකුසල් සිතකින් තමයි කරන්නේ. මේ ඔබ මේ අතක් ඔසවනවා නම් මේ අත එසවීම කියන ක්‍රියාව පෘථග්ජනයට එක්ක කුසල සිතකින් එහෙම නැත්නම් අකුසල සිතකින් තමයි වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේකේ කුසලයේ අකුසලයේ කියපු පමණකින් ඔබ මේ කර්ම කියන තැනට ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාක දෙන කර්මපත බවට සකස් වෙන අකුසල් කුසල් කියන එක නෙවෙයි කියන්නේ. දැන් අපිට මෙහෙම කාට හරි කෙනෙකුට ගහන්න අතේස්සුවොත් එතකොට ඒක දේශ සහගතව කරන ක්‍රියාව. එතනදී නම් කර්මපතයක් සකස් වෙනවා. හැබැයි මේ අපි මොන හරි දෙයක් ගන්න අත උස්සනවා. වතුර එකක් මොන්න කෑම ටිකක් කන්න ආදී මොන හරි දෙයකට අත උස්සන. ඒ අත උස්සන්නේ එක්ක කුසල් සිතකින් එහෙම නැත්නම් අකුසල් සිතකින්. ඒ නිසා මේ කුසල් අකුසල් වලින් තොරව පුතග්ජනයන්ට හිත් පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙනවා නම් විපාක සිත්. ඒ විපාක සිත් පිළිබඳව අපිට දැනුමක් නැහැ. දැනුම නැහැ ඒ පිළිබඳව. අපේ දැනුම් මට්ටමට එනකොට ඒක කුසල් හෝ අකුසල් බවට පරිවර්තනය වෙනවා. දැන් අපිට උදාහරණයක් වශයෙන් ඔබට මේ ඉදිරියේ තියෙන බෝතලේ කියන එක මුලින්ම පහළ වෙනවා මේ බෝතලේ දැකීම වශයෙන් දර්ශන කෘත්‍ය කරමින් හිතක් පහළ ඒකට කියනවා චක්කු විඥාන හිත මේ හිතට මේ බෝතලය මේක වතුර දාන එකක් මේක මෙහෙම ප්‍රයෝජනීය කියන දෙයක් මේක වටිනා දෙයක් කියලා මේ කිසිම දැනුම් මට්ටමක් ඒ හිතට නැහැ පොදු දර්ශන මාත්‍රයක් විතරයි. හරියට එදා එදවස උපන් දරුවෙකුට මේක පේන්නේ. එයා මේක කිසි දෙයක් දන්නේ අන්නේ බඳු හිතක් තමයි මේ චක්කු විඥාන හිත කියන මුල් සිත. ඊට පස්සේ මේක අපේ දැනුම් මට්ටමට එනකොට ඒකට ලෝභය තැවරිලා, දේශය තැවරිලා, මෝහය තැවරිලා, එහෙම නැත්නම් අලෝභය, අදේශය, අමෝහය යුක්ත වෙලා එහෙනම් කුසල් අකුසල් බවට පත් වෙලා තමයි උපදින්නේ. එනිසා මතක තියාගන්න රෑ දවල් දෙකේ අවදිමත් භවෙන් ඉන්න හැම මොහොතකම පොතක් යන සත්වයන්ට වැඩිපුර මේ ක්‍රියාකාරකම් කිරීමේදී උපදින්නේ කුසල් අකුසල් සිත් තමයි. එනිසා ක්‍රියාසින් අද අපි කරන සියලු දේවල් රහතන් වහන්සේලා කරන්නේ කුමන සිත් වලින්ද? ක්‍රියාසින් වලින්. ඒවට නැවත විපාක නැහැ. උන්වහන්සේලා ඒවා ඒ ඒ ක්‍රියා සිද්ධ කරන්න නුවණින් දැනගෙන සිද්ධ කරනවා දන්නවා ඒක ඒ ක්‍රියාවෙන් පස්සේ නැති වෙලා විඳිලා නිරුද්ධ වෙලා යනවා ඒ විදිහට පින්වතුනි කුසල් සිත් අකුසල සිත් විපාක සිත් ක්‍රියා සිත් කියලා ಜಾති වශයෙන් කොටස් කීයකටද හතරකට බෙදනවා මේවා ඉදිරියේදී අපිට මේ කතා කරන්න අත්‍යවශ්‍ය වෙන නිසා තමයි මේවා මම ටිකක් මේ වැඩිපුර මේවා විස්තර කරගෙන යන්නේ. ඊට පස්සේ වේදනා වශයෙන් සිත් පහකට බෙදෙනවා. සුඛ සාගත සිත්, දුක්ඛ සාගත සිත්, සෝමනස්ස සාගත සිත්, දෝමනස්ස සාගත සිත්, උපේක්ෂා සාගත සිත් කියලා වේදනා භේදයෙන් පහකට බෙදෙනවා. වේදනා ભેදයෙන් සිත් පහකට බෙදෙනවා. එතකොට මේවත් අපි ඉදිරියේදී ගොඩාක් වැදගත් මේවා මතක තියාගන්න. එතකොට සුඛ සහගත දුක්ඛ සහගත කියලා එක කොටසක් තියෙනවා. සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා කියලා තව කොටසකට බෙදන්න පුළුවන්. එතකොට අපට කයට යමක් ගැටීම නිසා කාය ස්පර්ශය හරහා අපිට යම් සැපයක් දැනෙනවා නම් අන්න ඒකට තමයි මේ සුඛය කියලා කියන්නේ. කයට දැනෙන ඉෂ්ට වූ සිව් මුදු මොලොක් අරමුණු ඔස්සේ දැනෙන වේදනාවට සුඛ වේදනාව සැප වේදනාව කියලා කියනවා. ඊට පස්සේ කයට දැනෙන යම් අප්‍රිය අමනාප වූ කටුක වූ වේදනාවක් තියෙනවා නම් ඒක දුක් වේදනාව කියලා කියනවානේ. සුඛ දුක්ඛ වේදනා කියලා කියන්නේ කයට කය මුල් කරගෙන දැනෙන වේදනාවලට. ඊට පස්සේ වේදනාව සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ෂා වේදනා කියලා කියනවා. ඒවා අපේ හිතට දැනෙන දේවල්. අපි කරපු කියපු දෙයක් නිසා අපේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒකට කියනවා සෝමනස්ස වේදනාව කියලා. අපි කරපු වැරදි වැඩක් නිසා හෝ නොමනා දෙයක් නිසා අපිට දෝමනස්සයක් එනවා. එහෙම නැත්නම් අපේ කවුරු හරි නැති වෙච්ච නිසා. එහෙම නැත්නම් ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම ආදී මේවා නිසා ඇතිවෙන වේදනාවක් කියන මේ ඇතුළත දැවෙන පිච්චෙන ස්වභාවය. අන්න ඒවට කියන දෝමනස්සේ කියලා. ඒවා මේ කයට දැනෙන දේවල් නෙවෙයි. ඒවා මේ හිතට දැනෙන වේදනා. ඒවට දෝමනස්ස වේදනා කියලා කියනවා. ඔන්න ඔය කියපු දුක් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස කියන ওই එකකටවත් අයිති නැති වේදනාවක් තියෙනවා. ඒකට තමයි මධ්‍යස්ත වේදනාව, උපේක්ෂා වේදනාව කියලා කියන්නේ. එහෙම සිතුත් අපිට උපදිනවා. සමහර විට අපි අහස දිහා, මොහොත දිහා, එහෙම නැත්නම් අපිට මේ සාමාන්‍ය හිස් අවකාශය දිහා බලාගෙන ඉන්නකොට ඇතැම් අරමුණු තුළ සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. අන්න ඒවට කියනවා උපේක්ෂා වේදනා කියලා. ඔය වේදනා ભેදේනොත් සිත් නම් කරනවා සුඛ සහගත සිත්, දුක්ඛ සහගත සිත්, සෝමනස්ස සහගත සිත්, දෝමනස්ස සහගත සිත්, උපේක්ෂා සහගත සිත් කියලා. ඊට පස්සේ ඊළඟ සිත් බෙදනවා හේතු වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එන්න මේකත් ගොඩාක් වැදගත්. හේතු කියන කාරණාව. සහේතුක සිත් අහේතුක සිත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. හේතු කියලා කියන්නේ මේක අපිට ඉදිරියේදී ගොඩාක් වැදගත් වෙන එකක්. මේ කුසල් අකුසල් පාඩම් කටයුතු කිරීමේදී හේතු කියලා කියන්නේ සිත් බලවත් වීමට උපකාරවරන ධර්ම කොටස් ටිකකට තමයි හේතු කියලා කියන්නේ. හරියට උදාහරණයක් වශයෙන් මේ ගසක් නොසෙල්වි නොවැටි පවතින ගසක මුල් උපකාර වෙනවා වගේ සිත ප්‍රබල වෙලා බලවත් වෙලා ශක්තිමත් වෙන්න කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් ශක්තිමත් වෙන්න මෙන්න මේ හේතු කියන ඒවා බලපාන එතකොට අපි මුලින් සඳහන් කර මේ කුසල් අකුසල් ආදී මේ සිත් මේ ගණයට වැටෙන්න කුසල් අකුසල් කියන වර්ගයට වැටෙන්න මූලිකම හේතුව වෙලා තියෙන්නේ මෙන්න මේ හේතු කියන දේ. එතකොට අකුසල හේතු කියලා හේතු කීයක් තියෙනවද? කීයක් තියෙනවද? ඈ? තුනක් තියෙනවා. අකුසල හේතු තුනක්. කුසල හේතු තුනක් තියෙනවා. ඊට පස්සේ විපාක අව්‍යාකට හේතු තුනක් කියලා මේ විදියට හේතු 9ක් ගැන සඳහන් වෙනවා. එතකොට කුසල් හේතු තුන ලෝභ, දේශ, මෝහ. අකුසල් හේතු තුන අලෝභ, අදේශ, අමෝහ කියලා. එතකොට යම් හිතක මේ ලෝභය, දේශය, මෝහය යෙදුනොත් ඒ හිතට කියනවා අකුසල් හිතක් කියලා. මතක තියාගන්න ඔන්න ඔය හේතු යෙදීම නිසා තමයි ඒ හිත් කර්මපත බවට පත් වෙලා ඔය හේතු වල බලයෙන් තමයි පින්වතුනි අපි තිරිසන් අපායේ പ്രേත ලෝකයේ නිරයේ මනුස්ස ලෝකයේ ආදී මේ තැන්වල දුක් විඳ විඳ මේ සංසාරේ ඇවිත්වන්න හේතු වෙන්නේ මෙන්න මේ කියන හේතු ධර්ම හිත්වල යෙදිච්චා. ඒකේ අනිත් පැත්තට අලෝභ ආදී සමෝහ කියන කුසල හේතු යෙදුනාම අර අකුසල වේගය අර අකුසල බලවේගය යටපත් කරලා ඉෂ්ට වූ විපාක සැපසහගත විපාක ගෙනදීමේ ශක්තිය ගොඩනගෙනවා. ඒවට කියනවා හේතු අහේතුක සිත් කියලා කොටසක් තියෙනවා. මේ හේතු එකක්වත් යෙදෙන්නේ නැති සිත් කොටසක් තියෙනවා. අහේතුක සිත් කියලා. කාටද එහෙම හිතක් කියන්න පුළුවන්? හේතු යෙදෙන්නේ නැතුව හිත. හේතු එකක්වත් දෙදෙන්නේ නැති නැති හිත් චක්කු විඥාන චක්කු විඥාන හිත සෝත විඥාන හිත ආදී ගාන විඥාන ආදී මේ සිත්වල ඒවට කියනවා අහේතුක සිත් කියලා. ඒ වගේ ඔය කියන හේතු එකක්වත් යෙදෙලා නැහැ. ඒ අන්න ඒ නිසා තමයි ඒවට කුසල් අකුසල් කියන නම ලබන්නේ නැත්තේ. එතකොට ඒවට කියනවා අහේතුක සිත් කියලා. ඇයි ඒවට හේතු එකක්වත් යෙදෙලා නැති නිසා. ඊට පස්සේ තව සිත් කොටසක් තියෙනවා සසංකාරික සිත් හා අසංකාරික සිත් සසංකාරික සිත් අසංකාරික සිත් කියලා. ඒකත් ගොඩක් වැදගත් අපි ඉදිරි පාඩම්වලදී සසංකාරික හිත් කියලා කියන්නේ උත්සාහයකින් උපද්දවා ගන්න හිත් අනුන්ගේ හෝ තමන්ගේ මෙහෙයවීමේ උත්සාහයෙන් අපිට ඇති වෙන සිත් කොටසක් තියෙනවා. සමහර විට අපි මොනවා හරි දෙයක් කුසලයක් කරන්න ගියාම ඒකේ අපිට ඉඩ දෙන්නේ නැහැ. බාධා යන්න හිතෙන්නේ නැහැ. සමහර විට දැන් අද පන්තියට එනකොට ඇතම් කෙනෙකුට වැස්ස නිසා මේ එන්න ටිකක් බෑ කියලා හිතෙනවා. නේද? අන්න එතකොට තව කෙනෙක් නෑ නෑ යන් යන් යන් අද ගියේ නැත්තම් මේ ඉදිරි පාඩම් අපිට බැරි වෙනවනේ කියලා ඔන්න තව කෙනෙක් උත්සාහවත් කරනවා. ඒ හිතේ තියෙන මොනවද? සසංකාරික හිත. එහෙම නැත්නම් තමන්ම හිත උත්සාහවත් කරගන්නවානේ අද ගියේ නැත්තම් එහෙම මේක ලොකු පාඩුවක් වෙනවා ඉදිරි පාඩම් මට තේරෙන්නේ නැතුව යනවා කියලා නෑ කොහොම හරි වැස්සේ හරි යන්න ඕනේ කියලා තමන්ගේම හිත උත්සාහවත් කරගෙන යනවා. අන්න එබඳු ස්වභාවයෙන් උපදින සිත්වලට කියනවා සසංකාරික හිත් කියලා. අසංකාරික හිත් කියලා කියන්නේ උත්සාහයකින් තොරව තමන්ගේ ඉබේම ඉබේම නෙවෙයි ඒක උත්සාහයකින් තොරව උපදින සිත්තිය. ඇතැම් අයට අද දණය මතක් වෙනකොටම ලෑස්ති වෙලා වැස්සෙම තෙමි තෙමි සාරයට එනවා. එයාගේ අර හිත පස්සට ඇත්තේ නැහැ. ඒ වගේම සමහර විට කුසලයක් කරන්න ගියාමත් ඇතැම් අය ඒ පණිවිඩය ලැබිච්ච ගමන් ආ හොඳයි මං කරන්න. මං ඒ වැඩේ කරන්න. මං මෙච්චරක් දෙන්නම් කියලා අයා එක හිතින්ම කියනවා. අන්න ඒවට කියනවා සසංකාරික හිත් කියලා. මේ හිත් වලින් කොහොමද බලවත්? අසංකාරික හිත් බලවත්. අසංකාරික. කුසල පැත්තෙත් ඒ වගේ අකුසල පැත්තෙත් ඒ වගේ. ඒ නිසා මතක තියාගන්න කුසලයක් කරනකොටත් ඔබ එක පාරම හිතිලා ඒ කුසලය කරා නම් ඒක බලවත් අපි හිත උත්සාහවත් කරගෙන තව කෙනෙක් කියපු නිසා කරනවා නම් ඒ හිත ටිකක් අරට වඩා දුබලයි. ඒ නිසා අපි හැම වෙලාවෙම කුසල් කරනකොට මෙන්න මේ කියන සසංකාරික අසංකාරික සිත්ම ඇති කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඊළඟ තව ප්‍රභේදයක් තියෙනවා ලෞකික සිත් ලෝකෝත්තර සිත්. ලෞකික සිත්, ලෝකෝත්තර සිත් එතකොට අපි ලෝකෝත්තර සිත් කියලා කතා කරාම අනික ඉබේම අපිට ඒක පැහැදිලි වෙනවා. ලෝකෝත්තර සිත් කියලා කියන්නේ යම් හිතකට සැබෑවටම නිවන අරමුණු කරගෙන නිවන කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධේ එහෙම නැත්නම් මේ චිත්ත චෛසික රූප ධර්මයන්ගේ නිරෝධය අනුපාද නිරෝධයම අරමුණු වෙලා යම් හිත් කොටසක් උපදිනවා නම් අන්න ඒවට කියනවා ලෝකෝත්තර සිත් කියලා. ඇයි ඒවට ලෝකෝත්තර සිත් කියලා කිව්වේ? ඒ හිතේ අරමුණ ලෝකයේ දෙයක් නෙවෙන නිසා. ලෝකයේ දෙයක් කියලා කිව්වේ මොනවද ලෝකේ කියලා කිව්වේ? චිත්ත චෛසික රූප වලට තමයි ලෝකේ කියලා කියන්නේ. මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් අපිට මේ පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ හිතට සිතිවිලි ආදී මේ මොනවා හරි දෙයක් අරමුණු වෙනවා නම් ඒවට අපි කියනවා ලෝකයේ අරමුණු වෙනවා කියලා. ලෝකයේ දේවල්, ලෞකික දේවල් කියලා. මේ කිසිදු දෙයක් අරමුණු නොවි ඒ ධර්මයන්ගේම Nirodhe යම් හිතකට අරමුණු වෙනවා නම් එයාට කවදාවත් මේ ලෞකික දේවල් අරමුණු වෙලා නැති නිසා මේ ලෝකෙන් ඈතර දෙයක් අරමුණු වෙච්ච නිසා ඒවට කියන ලෝකෝත්තර හිත් ඊට පස්සේ ලෞකික හිත් කියලා කියන්නේ ඔය හිත් හැරුණකොට යම් තාක් අපිට මේ ඇහැ කන නාසය දිව ශරීරය හරහා උපදිනවනම් ඒ සියලු සිත් වලට ලෞකික සිත් කියලා කියනවා තව සිත් කොටසක් තියෙනවා සෝබන සිත් අසෝබන සිත් කියලා. සෝබන සිත් කියලා කියන්නේ යම් සිත් තුලකින් ඉෂ්ට වූ කාන්ත වූ සැප විපාක ගෙනත් දෙනවා නම් හෝ සැපයක් දැනෙනවා නම් සැපයක් අරමුණු වෙනවා නම් අන්න ඒවට කියනවා සෝබන සිත් කියලා. යම් සිත් තුලට අනිෂ්ට අමනාප අකාන්ත වූ දුක් විපාක දුක කරදරය ගෙනත් දෙනවා නම් ඒවට කියනවා අශෝබන සිත් කියලා. තව සිත් කොටසක් තියෙනවා සම්ප්‍රයුක්ත සිත් හා විප්‍රයුක්ත සිත් කියලා. සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත කියලා කියන්නේ සම්ප්‍රයුක්ත කියලා කියන්නේ එකට මිශ්‍ර වෙලා උපදින දේවල් වලට සම්ප්‍රයුක්තයි කියලා කියනවා. දැන් සම්ප්‍රයුක්තයි කියන එක ටිකක් මේ පැටලෙන එකක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මේ පින්වතුන්ට මේ මේ මේසේ මේ තියෙන මේ කෝප්පේ වතුර ටිකක් තියෙනවා. මේ කෝප්පේ තුල හරි මේ බෝතලේ හරි වතුර තිබුණාට මේ වතුර බෝතලෙත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවද? නෑ. ඒකට කියනවා බෝතලේ වතුර සහිතයි කියලා. මේ ඒකෙන් මේ ඒක මිශ්‍ර වෙලා නැහැ. හැබැයි අපි මේ වතුර එකට කිරි ටිකක් හරි සීනි ටිකක් හරි දිය කරොත් අන්න ඒකට කියනවා මිශ්‍ර වෙලා කියලා. අන්න ඔන්න අර සහිතභාවය නෙවෙයි වෙන් කරන්න බැරි ආකාරයට යමක් එකතු වෙනවා නම් අන්න ඒකට තමයි සම්ප්‍රයුක්තභාවය කියලා කියන්නේ. එතකොට සම්ප්‍රයුක්ත සිත් කියලා කියන්නේ අන්න ඒ විදිහට කුසල අකුසල ධර්ම ඔවුන්ට වෙන් කරන්න බැරි ආකාරයට සම්ප්‍රයුක්ත වෙන සිත් කොටසක් තියෙනවා. ඒවට සම්ප්‍රයුක්ත සිත් කියලා කියනවා. ඒ වගේ ඒ සංප්‍රයුක්ත ධර්මයන්ගෙන් වෙන් වෙච්ච ඒවට විප්‍රයුක්ත සිත් කියලා කියනවා. අපි කියමු උදාහරණයක් වශයෙන් කෙනෙක් යම් දෙයක් පිළිබඳව වැරදි අදහසක් දරන දුෂ්ටියක් දරන. එතකොට දුෂ්ටිය නැමැති ධර්මයේ හිතේ යෙදিলা. ඒකට කියනවා දික්ටිගත සංප්‍රයුක්ත කියලා. යම් සිතක් තියෙනවා ඒ දුෂ්ටියෙන් වෙන් වෙනවා. ඒ දුෂ්ටිය නැතුව හිතක් උපදිනවා. ඒකට කියනවා විප්පයුක්ත දිට්ඨිගත විප්පයුක්ත කියලා සඳහන් කරනවා. අන්න ඒ විදිහට දිට්ඨිගත සම්පයුක්ත දිට්ඨිගත විප්පයුක්ත කියලා මේ සම්පයුක්ත විප්පයුක්ත ભેදෙන් කොටස් වලට බෙදෙනවා. මේකදුන ඔන්න ඔය විදිහට මේ සිතව ප්‍රභේද වශයෙන් බෙදලා තවත් මේ වගේ නොයේ ප්‍රභේදවල් තියෙනවා. ඒවා ඔබට මේ පොත්පත ඇසුරෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ ප්‍රභේදයෙන් අපි කතා කරේ පොදුවේ. මේ 89ටම පොදුවේ තමයි කතා කරේ. ඔය කතා කරපු ප්‍රභේදවල අපි මේ සිත් වර්ග කරලා සංඛ්‍යා කරලා කතා කරේ නැහැ. මුලින් මේ මාර්ගකා කොටස් හඳුනාගෙන ಜಾති වශයෙන්, භූමි වශයෙන්, හේතු වශයෙන්, ශෝභන අශෝභන, සංප්‍රයුක්ත විප්‍රයුක්ත වශයෙන් මෙන්න මෙහෙම හිත බෙදෙනවා කියලා විතරයි කතා කරන්නේ. ඉතින් එහෙම කතා කරපු ඒ කාණ්ඩය තුල ඊට පස්සේ දැන් අපිට කතා කරන්න තියෙන හිත් කොටසක් තියනවා. දැන් භූමි වශයෙන් අපි කතා කරපු තැන කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා කොටසක් කතා කරා. එහි කාමාවචර භූමිය තුල උපදින සිත් කාමාවචර සිත් හැටියට කතා කරා. දැන් ඔන්න ඔය කාමාවචර සිත් පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ කියන්නේ අපිට උපදින සිත් පිළිබඳව තමයි දැන් කතා කරන්නේ. තව ඔබගේ chart එක තියෙනවනම් අන්න ඒ chart එක එකෙන් මේක ටිකක් ඔබට තේරුම් ගන්න පුළුවන්. කාමාවචර සිත් කොටස බලා ගන්න ඔබ. මේ කාමාවචර සිත් ප්‍රවේද කරලා තියෙනවා කොටස් කීපයකට. කාමාවචර සිත් ඔක්කොම 54ක් තියෙනවා. ඒතකොට 54න් මේ කාමාවචර සිත් කියලා කියන කාම ලෝකයේ තුල උපදින සිත්. කාම ලෝකය කියලා කිව්වේ තිරිසන් අපාය, പ്രേත ලෝක, නිරය, අසර ලෝකයේ ආදී මේ සතර අපායත් මිනිස්යන් වන අපට දිව්‍ය ලෝක හයේම උපදින දෙවිවරුන්ට යම් තාක් සිත් උපදිනවා නම් මේ සියලු සිත් තමයි මේ කාමාවචර සිත් කියලා කියන්නේ සිත් 54ක් තියෙනවා. එතකොට මේ සිත් 54න් සිත් 12ක් අකුසල් සිත්. අකුසල් සිත් 12ක් තියෙනවා. අහේතුක සිත් 18ක් තියෙනවා. කාම සෝබන සිත් කියලා 24ක් තියෙනවා. ඔබට ඒ chart එක බලාගත්තාම ඒක පැහැදිලිව පේනවා. එතන ඒ කාමාවචර සිත් යටතේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ අකුසල් සිත් 12 නැවත කොටස් බෙදලා තියෙනවා 12 මොනවද? ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. අහේතුක සිත් 18 බෙදලා තියෙනවා අකුසල විපාක 7යි කුසල විපාක 8යි ක්‍රියා 3යි කියනවා. ඊට පස්සේ කාම සෝබනසි. ඒ කියන්නේ යහපත් කුසල් හා කුසල විපාක වශයෙන් ලැබෙන හිත්. කුසල් සිත් 8යි විපාක සිත් 8යි ක්‍රියා සිත් 8යි කියලා කාම සෝබන සිත් 24ක් ගැන සඳහන් කරනවා. දැන් අපිට ওই හිත් පිළිබඳව අපි එකින් එක අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ චිත්ත කාණ්ඩයේ යටතේ චිතේ ප්‍රභේද යටතේ මේ සියල්ලම අපි ඉගෙන ගන්නවා. රූපාවචර සිත් පිළිබඳවත් ඉගෙන ගන්න තියෙනවා. අරූපාවචර සිත් පිළිබඳවත් ඉගෙන ගන්නවා. ලෝකෝත්තර සිත් පිළිබඳවත් ඉගෙන ගන්නවා. එතකොට මේ සිත් 89 පිළිබඳව අපි ඉගෙන ගන්නවා. ඔන්න ඔය සිත් 89ම සිත් පිළිබඳව ඉගෙන ගත්තන් පස්සේ අපිට යම් හිතක් ඇති වුණාම Tamanටම තීරණය කරගන්න පුළුවන් මේ ඇති උනේ අහවල් සිත. එහෙනම් මේ හිත කුසල් හිතක්ද අකුසල් සිතක්ද මට ඇති වුනේ? එහෙනම් අකුසල් සිතක් කියලා හඳුනාගෙන ඒ අකුසල සිතෙන් මිදෙන්න කටයුතු කරන. අන්න එතකොට අකුසලයක් බව දැන ගැනීමම මොකද්ද? කුසලයක් වේ. ඒකෙන් මිදීමම අකුසලයේ බව දැන ගැනීමම ඒකෙන් මිදීමක් වෙනවා. ඒක කුසලයක්ද වෙනවා. ඉතින් ඒ නිසා මේවා දැනගෙන හිටියාම ලැබෙන ලාභය තමයි කොහොමද මේ අකුසල් සිත් උපදින්නේ? උපදින්න හේතු මොනවද? එතකොට ඉපදුනා නම් මේ ඉපදුනේ මොන අකුසල් සිතක්ද? ඒකේ විපාකය මොකක්ද? ඒකේ බරපතලකම කොහොමද? මන්න මේ වගේ අපේ ජීවිතේට මේවා ජීවිතයට සම්බන්ධ කරලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ අපි 54ක් පිළිබඳව සිත් පිළිබඳව කතා කරා. ඒ 54ක් සිත් වලින් දැන් අද අපි මුලින්ම කතා කරන්න යන්නේ අපිට බොහෝ සෙයින් උපදින සිත් ටික. අකුසල සිත් 12 පිළිබඳ. වැඩිපුර උපදින්නේ නෝව තමයි. ඒ කියන්නේ සිහිය සතිය නැති හැම අවස්ථාවම මතක තියාගන්න අපිට උපදින්න මෙන්න මේ අකුසල සිත් 12න් එකක් තමයි උපදින්නේ. එක්කෝ ලෝභ, එක්කෝ ද්වේෂ, එක්කෝ මෝහ සිත් තමයි උපදින්නේ. එතකොට මේ අකුසල සිත් 12 පිළිබඳව පොදුවේ කතා කරන්න පුළුවන් විශේෂ කාරණාවක් තමයි අර අපි ඉස්සෙල්ලා කතා කරානේ හේතු කියලා කතාවක් මොනවද? ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියලා. මෙන්න මේ හේතු වලින් ලෝභ දේශ මොහ කියන මෙන්න මේ හේතු තුන පදනම් කරගෙන තමයි මෙන්න මේ අකුසල සිත් 12 බෙදලා තියෙන්නේ. එතකොට ලෝභය මුල් වෙලා උපදින සිත් අටක් තියෙනවා. ඒවට කියනවා ලෝභ මූල සිත් කියලා. ද්වේෂය කියන අර කියපු අකුසල මූලය මුල් වෙලා උපදින සිත් දෙකක් තියෙනවා. ඒකට කිව්වා ද්වේෂ මූලික සිත් කියලා. මෝහය බලවත් වෙලා උපදින සිත් දෙකක් තියෙනවා. ඒකට මෝහ මූල සිත් දෙකක් කියලා කියනවා. ඔක්කොම අකුසල් සිත් 12යි. අපි කාටත් යම් තාක් අකුසලයක් උපදිනවා නම් තරහක් අමනාපයක් සත්තු මැරීම හොරකම් කිරීම කේලම් කීම කාමයේ වර්ධ වැසීම ආදී මේ යම් තාක් අකුසලයක් උපදිනවා නම් මේ සියලු අකුසල ධර්මය ඔය සිත් 12න් එකකින් තමයි උපදින්නේ ඒ නිසා සත්වෙන්ට උපදින්න පුළුවන් අකුසල කර්මපත තියෙනවා කියද්ද 10ක්. මේ අකුසල කර්මපත 10ම උපදින්නේ මෙන්න මේ අකුසල් 12න් එකකින් තමයි. කයින් වෙන්න පුළුවන් කියදින තුනක් තියෙනවා, වචනෙන් හතරක් තියෙනවා, හිතෙන් තුනක් තියෙනවා. මේ විදිහට ප්‍රාණඝාතය, අදත්තාදානි, කාම විත්‍රාචාරය, බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කීම, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි ආදී මේ හැම අකුසල කර්ම පතයක්ම උපදින්නේ මෙන්න මේ අකුසල් 12. මේ අකුසල් 12ටම පොදු එක ධර්මතාවයක් තියෙනවා මෙන්න මෝහය කියන කාරණා. මේක අපි විශේෂයෙන් හොඳට අවදියෙන් අහගෙන ඉන්න. මෙන්න මේ මෝහය කියන කාරණාව යම් හිතට යෙදුනේ නැත්තම් කවදාවත් එයාගේ හිතේ අකුසලයක් උපදින්න විදිහක් නැහැ. මෝහය කියලා කියන්නේ මොකද්ද? අරමුණේ යථාර්ථයේ වහලා දාන බව. ඇතිතතු වහලා දාන බව. දැන් අපිට කනට ඇහෙනවා සද්දයක්. දැන් ඇහුනේ සද්ද මහත්ය නේද? දැන් අපි යෝග සබ්දයක් හැටියට දැක්කම අහවලා මට බැන්න නේද කියලා හිතනවද? හිතන්නේ. ආ මට හොඳට ಗುಣ කිව්වා කියලා ඉතින් මාන්නය ඇති කරගන්නවද? ඇති කරගන්නේ නැහැ. කෙනෙක් ಗುಣ කියනවා නම් ප්‍රශංසා කරනවා නම් එතන ඇති මේ ශබ්ද ටික නේද? තව කෙනෙක් බයිනවා, නිඳා කරනවා, අපහාස කරනවා, මොනවා හරි දේවල් කරනවා. එතන ඇති වුණේ ශබ්ද ටිකක් විතරයි. ශබ්ද ටිකක් ඇති වෙලා නැති වෙලා යනකොට ඒ ශබ්දයේ කෙරේ අපි ඇති කරගන්නවා මෙහි අදහස් ටිකක්. අන්න ඒ අදහස් අපිට ඇහැට පෙනෙන රූපයක් අරබය. අපිට මොනවා හරි දෙයක් පේනකොට ඒ අරබය අපිට තරහාමනාප සිතුවිලි ඇති කරගන්නවා. එහෙම නැත්නම් ලෝභ සාගත සිත් ඇති වෙනවා. එහෙම නැත්නම් අපි කියමුකෝ ඔය කියපු සත්තු මැරීම හොරකම් කිරීම අපිට බොරුවක් කියන්න හිතෙනවා. අපිට පරුස වචනයක් කියනවා. කේලමක් කියනවා. හිස් වචන කතා කරනවා. මේ හැම එකක්ම ඒ අරමුණේ ඇතිතන නොදන්නාකම නිසා තමයි ඇති. ඇහැට පේන්නේ වර්ණ සටහනක් පමණ. එහෙම නැත්නම් ඇහැට පේන්නේ කුණුප කොටස් ටිකක් ඇහැට පේන යථාර්ථය ගත්තාම මම මේ ඇහැට කුණුප කොටස් ටිකක් පේනවා කියලා කිව්වේ ඒ අපි මේ තේරුම් ගැනීමේ පහසුව සඳහා යථාර්ථය ගත්තොත් ඇහැට පේන්නේ මොකද්ද? වර්ණය විතරයි වර්ණ සටහන විතරයි ගෙවල් දොරවල් යාන කාඩ ඉඩවඩම් අමුදරුවෝ ඇහැට පේනවලු නෑ ඒවා අපි හිතින් හදාගන්න දේවල් අන්න ඒ නිසා මේ මෝහයෙන් තමයි මේ ඔක්කොම වහලා එතකොට මෝහයෙන් අරමුණ වහලා දැම්මන් පස්සේ එයාට ඒකේ ඇලෙන්නත් පුළුවන්, ඒකේ ගැටෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා කෙනෙක් අරමුණේ ලෝභය ඇති කරගෙන බැඳීම ඇති කරගෙන මම මගේ කියලා මේ විදිහට හිත උපද්දවා ගන්න, ලෝභ සිත් උපදවා ගන්න අරමුණේ ඇතිපැතු නොදන්නාකම නිසා. අපි කියමු කෙනෙක් කෙරෙහි අපි අමනාපයක් තරහක් ඇති කරගෙන ඉන්නවා. දැන් අපි මේ අමනාපයේ තරහ ඇති කරගෙන ඉන්න අරමුණ දිහා හොඳට විමසලා බලන්න. එතකොට හම්බෙන්නේ මොනවද? එක්ක කුණුප කොටස් ටිකක් හම්බෙයි. එහෙම නැත්නම් ධාතු ටිකක් නේද? ඇත්ත ඕක නේද? කෙස් ලොම් නිය දත් හම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු දලඹු වෙනහලු අසූචි මල මූත්‍රා මේ ගොඩක් තමයි අපිට මේ පේන්නේ. නේද? විමසලා දැන් අපි තරහ ඇති කරගත්තේ ඔය කැලේ ටිකට කෙනෙක් විමසලා බැලුවොත් දැන් ඔබ බණින්නේ ඔබ තරහා ඇති කරගත්ත කෙස් වලටද ලොම් වලටද නිය වලටද දත් හැම මස් නහර වලට විමසලා බැලුවොත් තමම්ම අර කුණුප කොටස් ටික පුද්ගලයෙක් හැටියට මවාගෙන ඒකට එක්කෝ කැමති වෙනවා එක්කෝ අකමැති වෙනවා බල්ලා ඡායාව දැකලා බුරන්නේ නේද බල්ලා බොරන්නේ ඕම ඡායාවට බල්ලෙක් කියලා මවාගෙන මිසක් ඡායාව බල්ලෙක් නිසා නෙවෙයි. එතකොට ඌ බෙරුවේ උගේම මනසේ විපරිත අදහසක් ඇති කරගෙන. එතකොට ඒ ඡායාවට ඒ සතා එක්ක බල්ලෙක් කියලා ඇලුනා. එහෙම නැත්නම් ඒ සතා එක ගැටිලා බුරබුරා තරහ ඇති කරගත්තා. ඒ දෙකටම හේතුව මොකක්ද? ඡායාවක් බව නොදන්නා. ඡායාව හැටියට දැක්කනම් ඔව් ඒ සතාට ඇලෙන්නේ නැහැ. ඒ සතාට බුර බුරා ගැටෙන්නේ නැහැ. ඔහු පැත්තකට එහෙනම් මේ ඇලීම ගැටීම නැති කරගන්න නම් මොකක්ද කරන්න අන්න මෝහය නැති කරන්න වෙනවා. එයාට ඇත්ත පෙන්නලා දෙන්න අන්න ඒක තමයි පින්වතුනි බුදුදහමේ කරන්නේ. හැබැයි මේ බුදුදහමෙන් වෙන්වත් අපි ලෝභය ද්වේෂය නැති කරගෙන ඉන්න ක්‍රමයක් තියෙනවා. ඒ කොහොමද? ඕවට තරහ ගන්න එපා ඉතින් ඕවා තරහ අරගෙන ඕවා ඉතින් හරියන වෙයි කියලා මේ ඕව තරහා ගත්තොත් තවත් ප්‍රශ්න වැඩි වෙනවනේ කියලා තරහා ගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඕකට ඕනෑවට වැඩි ඇලෙන්න ගියාම ප්‍රශ්න ගැටළු වෙන අනුන්ගේ දේවල් නේ අතහැරලා දාන්න ඕනේ. ඇයි ඉතින් ඔය අපායන්ද වෙනව නේද කියලා අපි ඔන්න ඔහොමත් අපි ලෝභ දේශ නැති කරගෙන ඉන්නවා. හැබැයි ඒකේ කවදාහරි ලෝභය ඇති වෙන්න පුළුවන් බව කියන. දේශේ ඇති වෙන්න පුළුවන් බව කියන. බල්ලා එතනින් බුරණ එක ගහලා පන්නලා ඉවත් කරලා දාන්න පුළුවන්. හැබැයි කවදාහරි ඇවිල්ලා අයින් කරන. අන්න ඒ වගේ බුදුදහමේ පෙන්වන්නේ අකුසලය නොකර ඉන්න නෙවෙයි. අකුසලයේ ඇතිවෙන්න යම් හේතුවක් තියෙනවා නම් මෙන්න මේ අකුසලයේ ඇති වෙන්න තියෙන හේතුව නැති කරන එකයි මෙන්න මේ අභිධර්මයෙන් අපිට කියලා බුදුදහමෙන් උගන්වන්නේ අන්නේ ඒ නිසා ඔන්න ඔය විදිහට තමයි පින්නතුනේ මේ උගන්වන පරමාර්ථ ධර්ම ටික හරියට තේරුම් ගත්තොත් මේ පරමාර්ථ ධර්ම වෙන කොහෙවත් තියෙන ඒවා බුදුහාමුදුරුව අපිට බුද්ධ ඥාණයෙන් මතු කරලා දීපුවා මේ ත්‍රිපිටකයේ තියෙන ඒවා කියලා අපි කිව්වට කොහෙද මේවා තියෙන්නේ? මම මගේ කියලා කියන මේ సంతානයේ තුලමයි මේවා ඇති වෙන්නේ. එහෙනම් මෙච්චර කලක් මම මගේ කියලා කිව්වේ මොනවටද? මෙන්න මේ කියන පරමාර්ථ ධර්මයට. ඒ නිසා මේ යථාර්ථය දැක්කොත් ඔබ කෙස්වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් පටවි ධාතුවට ඔබ බනින්නේ නැහැ. ආපෝ ධාතුවට බනින්නේ නැහැ. හිතට චෛතසික ධර්ම වලට ඔබ ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. අන්න ඒවා වරදවා ගන්න නිසාම යැලීම ගැටීම. ඒ නිසා පින්වතුනි මේ සියලු අකුසල ධර්මයන් ඇතිවෙන්න මූලික පදනම තමයි මෝහය කියන එක. ඒ කියන්නේ අපි ගියවර කතා කරපු මේ චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ පරමාර්ථ ධර්ම නොදන්නාකම නිසාමයි ඒක ඇති කරගන්නේ. එතකොට නොදන්නාකම කියන එක එක දෙයක්. නොදන්නා නිසා අපි ඇති කරගන්න විපරිත අදහස කියන එක තව එකක්. එතකොට මේක කාරණා දෙකක්. එතකොට විපරිත අදහසට කියනවා අපි දුස්තිය කියලා කියනවා. නොදන්නාකමට කියනවා අවිද්‍යාව, මෝහය කියලා කියනවා. අන්න ඒ විදිහට මේ මෝහය පදනම් වෙලා මෝහය සහිතව තමයි මේ අකුසල් සිත් 12ම උපදින. එතකොට ඒකෙන් මුල් අකුසල් සිත් 8 ලෝභ මූල සිත් 8. මේ ලෝභ මූල සිත් 8 මෝහය තියෙනවා. නමුත් මෝහය තිබුණාට අපිට ප්‍රකටව මතුවලා පේන්නේ හිතේ ලෝභය. අන්න ඒ නිසා ඒ ලෝභය නමින් නම් කරනවා මේවා ලෝභ මූල සිත් කියලා. එතකොට ලෝභ මූල සිත් 8ක් තියෙනවා. ඒ සිත් 8 ඉස්සරලා ඉගෙන ගනිමු. පළවෙනි හිත සමයි සෝමනස්ස සාගත දෙට්ටිගත සම්පයුක්ත අසංකාරික හිත. දෙවැනි එක ඒවට ගොඩක් දේවල්ට කමා දාන්න පුළුවන් ඒවට කමා දා ගන්න. දෙවැනි එක සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික හිත. මුලින් කිව්වේ අසංකාරිකේ ඊළඟ සසංකාරිකය. තුන්වෙනි හිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික හිත. මුලින් කිව්වේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත සෝමනස්ස සාගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික සිත. එතකොට ඒ විදිහට හතරක් තියෙනවා. ඊළඟට උපේක්ෂා සාගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත උපේක්ෂා සාගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරක හිත ඊට පස්සේ උපේක්ෂා සාගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරිකය උපේක්ෂාසාගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරය. ලියා ගන්න බැරුණාද කාට හරි? හරි නේද? අන්තිම එකද? ආ පළවෙනි එක තමයි සෝමනස්ස සාගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරිකය. දෙවෙනි එක සෝමනස්ස සාගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරිකය. මුලින් කිව්වේ අසංකාරික, පළවෙනි එක සසංකාරික. ඊට පස්සේ තුන්වෙනි එක සෝමනස්ස සහගත ditthිගත විප්පයුත් ditthිගත විප්පයුත් අසංකාරික ඊළඟට සෝමනස්ස සහගත ditthිගත විප්පයුත් සසංකාරික ඊළඟ එක වගේ පෙවුනට මේ වගේ වෙනස් ප්‍රවේද තියෙනවා එතකොට සෝමනස්ස සිත් හතරක් තියෙනවා ඒ ටික තමයි මුලින් කිව්වේ ඊට පස්සේ උපේක්ෂා සාධක දෙක්ටිගත සම්පයුක්ත අසංකාරික ඒකෙත් දෙක්ටිගත සම්පයුක්ත වෙනස තියෙන උපේක්ෂාව කියන එක විතරයි ඊට පස්සේ උපේක්ෂා සාධක දෙක්ටිගත සම්පයුක්ත සසංකාරික ඊට පස්සේ උපේක්ෂා සාධක දෙක්ටිගත විප්පයුක්ත අසංකාරිකය උපේක්ෂාසගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික. හොඳයි එහෙනම් කම්මැලිකම යන්නත් එක හැමෝම එකතු වෙලා කියමු මේ සිත් අට බලන්න මාත් එක්ක. සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත සසංකාරික සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත සෝමන සංසාරක දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සාගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සාගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සාගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සාගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. එතකොට අපි සිත් ටික බැලුවොත් තියෙනවා සෝමනස්ස සිත් හතරක් තියෙනවා. උපේක්ෂා සිත් හතරක් තියෙනවා. දිට්ඨිගත සම්පයුක්ත සිත් හතරක් තියෙනවා. දිට්ඨිගත විප්පයුක්ත සිත් හතරක් තියෙනවා. අසංකාරික හතරක් තියෙනවා. සසංකාරික හතරක් තියෙනවා. ඔච්චරයි. ඒක අපිට මතක තියාගන්න ලේසි. මුල් හතර සෝමනස්ස සාගත ඊට පස්සේ ඒවා දිට්ඨිගත සම්පයුත්තෙන් දෙකයි සසංකාරික අසංකාරික දිට්ඨිගත විප්පයුත්තෙන් දෙකයි සසංකාරික අසංකාරික ඊට පස්සේ අනිත් හතර උපේක්ෂාසගත ඒකෙත් දිට්ඨිගත සම්පයුත්තෙන් දෙකයි සසංකාරික අසංකාරික දිට්ඨිගත විප්පයුත්තෙන් දෙකයි සසංකාරික අසංකාරික එතකොට මේ හිත් ලෝභ මූල සිත් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ධර්ම ටික සම්බන්ධ කරලා තමයි මේ පෙන්වලා තියෙන්නේ. අකුසලයක් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන හේතු ටික. ප්‍රධාන ධර්ම ටික. එතකොට මේ සෝමනස්ස කියන එකෙන් අඳුන්වන්නේ මේ වේදනාව. එතකොට දැන් අපිට ඇහැ ආයතන හයක අරමුණක් මුණ ගැහුණාට ඒ අරමුණේ එක්ක සතුටක් සෝමනස්සයක් වෙනවා එක්ක දුකක් දෝමනස්සයක් වෙනවා එහෙම නැත්නම් මේ දෙකටම අතර මධ්‍යස්ථ බවක් එනවා. අන්න ඒ වේදනාව අනුව තමයි නම් කරලා එතකොට යම් අපේ මේ ආයතනයකට ඇහැට කනට නාසය ආදී ආයතනයකට අරමුණක් හම් වෙනකොට ප්‍රිය ඉෂ්ට අරමුණක් නම් ඒ අරමුණ අරමුණු කරගෙන අපිට උපදිනවා මෙන්න මේ සෝමනස්සේ කියන සතුට කියන එක උපදිනවා ඒ නිසා ඒ අපිට මේ පළවෙනි සිත් හතර ඇති වෙනකොට මේක බලපාන්නේ. එතකොට එහෙම වේදනාවක් ඇති වුණාම ඒ හිත සෝමනස්ස සහගතයි කියලා කියන. ප්‍රිය වූ ඉෂ්ට වූ අරමුණක් හම්බෙනවා. එතකොට ඒ මෙතන සෝමනස්සය තුල තියෙනවා ලෝභය කියන. මේ සෝමනස්සේ නමින් හඳුන්වන්නේ වෙන මොනවත් නෙවෙයි ලෝභයම තමයි මෙතන ඉදලා තියෙන සතුට කියන එක. එතකොට ඊළඟට ඒ විදිහට අරමුණේ ප්‍රිය ඉෂ්ඨභාවය නිසා ඒ හිත සෝමනස්ස වෙලා ඊට පස්සේ මේ අරමුණේ අපිට ඇති වෙනවා එක්කෝ ඒ අරමුණ පිළිබඳව වැරදි අදහසක් දෘෂ්ටියක් ඇති වෙනවා දැන් දිට්ඨිය කියනකොට අපි කියනවානේ සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය කියලා. එතකොට මෙතන මේ දිට්ඨිය වැරදි දෘෂ්ටිය වැරදි දෘෂ්ටි එතකොට මේ ලෝභ සිතක් උපදිනකොට දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ කෙනෙකුට හොරගමක් කරන්න හිතෙනවා. එහෙම නැත්නම් තව කෙනෙකුට බොරුවක් කියන්න හිතෙනවා. මේ හිතෙනකොට කෙනෙක් හොරගම් කරනකොට දැන් මොනවා හරි දෙයක් Tamanට අත්‍යවශ්‍ය දෙයක් දැකපු ගමන් සතුටක් ඇති අපි කියමුකෝ මොනවාද වත්තක පොල් ගෙඩියක් වැටිලා තියෙනවා. එහෙම නැත්නම් සල්ලි පසුම්බියක් තියෙනවා. අනුන්ගේ දෙයක්. දැන් මේක දකිනකොට අපිට බොහොම සතුටක් ඇති වෙනවා. අන්න ඒ හිතේ ඇති වෙන සතුට තමයි මේ සෝමනස්සී කියන්නේ. එතකොට ඒත් එක්කම ඇති වෙනවා මේක මේ සල්ලි හරි මොනවා හරි දෙයක් කියනවා නම් මේක දැන් මං ගත්තට කමන්නේ මේක ඉතින් මේ මේ මේ කවුරු හරි ඉතින් කවුරු දැන් මේක තිබ්බොත් මෙතන කවුරු හරි මේක හොරකම් කරනවා. ඉතින් ඒ නිසා මම මේක ගන්නවා. කියලා ගන්නවා. එහෙම නැත්නම් වැඩි පුර තියෙන කෙනෙකුගෙන් ගත්තට නමක් නැහැ. එහෙම නැත්නම් මේවා ඉතින් මේ භුක්ති විඳින්නමින් පරිභෝගය කරන්නනි තියෙන්නේ කියලා එහෙම ඒ වගේ අදහස් එක එක දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් සමහර අය ඇති වෙනවා සමහරු හිතනවා දැන් මේ මේ දිව්‍ය ලෝක නැහැ, මනුස්ස ලෝක නැහැ, කුසල් අකුසල් කර්ම විපාක නැහැ, මවට සැලකීමේ පියාට සැලකීමේ විපාක නැහැ, දිවසින් මේ දසවස්තුක විද්‍යා දෘෂ්ටිය අන්න ඒ වගේ කෙනෙක්ම මේ අපිට මේ හේතු අහේතුකව තමයි මේ සිත් උපදින්නේ මේ අපි වැඩියෙන් තියෙන දෙවිවෙන් ගත්තා කියලා එහෙම වරදක් වෙන්නේ නැහැ මේ වගේ අපේ දුකකට වේදනාවකට මොන හරි ගත්තා කියලා එහෙම වරදක් වෙන්නේ නැහැ කියලා ඔන්න ඔය වගේ අදහසක් එනවා අන්න ඒකට තමයි වැරදි දෘෂ්ටිය කියලා කියන්නේ තමන්ගේ නොවන දෙයක් ඒක තමන්ට අයිති නැත්නම් ඒක ගැනීමේ අයිතියක් නැහැ. එතකොට ඒක අපි අනුන්ගේ දෙයක් හොරගමක් වෙනවා. එතකොට අන්න ඒ වගේ දුස්ති යුක්තව උපදින සිත් වලට කියනවා ditthිගත සම්පයුක්ත සිත්. තේරුණාද ඒක හැමෝටම? වැරදි අදහසක් මුල් වෙනවා. දැන් වැඩියෙන් තියෙන දේ තුනකින් ගත්තට කමක් නැහැ. කියලා එහෙම ඇති එහෙම නැත්නම් ඉතින් අපි අපේ ප්‍රයෝජනය සඳහා ඉතින් පොඩි බොරුවක් වංචාවක් කිව්වට කමන්නේ කියලා අපි හිතනවා. එහෙම නැත්නම් කරදරයෙන් මිදෙන්න කවුරු හරි මුදවන්න බොරුවක් කිව්වට කමන්නේ ඒක පාපයක් නෙවෙයි කියලා ඔය වගේ අදහස් ඇති. ඒවට මොනවද කියන්නේ? දික්නිගත සංපයුක්ත කියලා. ඒක තව කෙනෙකුට ලාභයක් ප්‍රයෝජනයක් වුණා හෝ නොවුණා හෝ බොරුවක් නම් ඒක අනුන්ගේ දෙයක් නම් ඒක හොරකමක් නම් ඒක වැරදි ඒක අකුසලයක්. ඉතින් අන්න ඒ නිසා මේ ලෝභය නිසාම අන්න එහෙම හිතේ සාධාරණකම් එක එක දේවල් හදාගන්න. ඒවට තමයි දුස්තිය කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ තියෙන්නේ සසංකාරික අසංකාරික බේද. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා ඒක. ඒ වගේ දෙයක් කරන්න ගියාම අපි හිත සමහර විට උත්සාහවත් කරගන්නේ නැතුව ස්වභාවයෙන්ම මතක් වෙච්ච ගමන්ම කියලා දාන්න. හිතට ආපු ගමන්ම කියලා දාන්න. සවුරන් මොනවාරි අහපු ගමන් බොරුවක් කියන. හැබැයි ලෝභය පදනම් කරගෙන තමයි කියන්නේ. නේද? අපි කවුරු හරි කෙනෙක් මොනවාරි ඉල්ලන්න එනවා. එක පාරම නෑ කියලා කියනවා. දැන් මේකේ මොකද්ද තියෙන්නේ? අසංකාරික. ඒ කියන්නේ මෙහෙමීමක් නෑ. එහෙම නැතුව මෙහෙම කියනවා. ඔන්න කවුරු හරි එනවා. එනකොට ගෙදර අනිත් කෙනා කියනවා ඔන්න මොකක් හරි ගිහින් කියලා මේ මේ මම නෑ කියලා හරි කියලා බේරන්න කියලා මොනවා හරි දෙයක් බෑ බෑ කියනකොට නෑ නෑ මං ගියොත් එතන ලොකු පාඩුවක් වෙනවා ඒ නිසා ඔබ ගිහිල්ලා මොකක් හරි කියලා මේක අනිත් පැත්තට ආපහු යවන්න කියලා ඔන්න ඔය වගේ උත්සාහවත් කරනවා එතකොට මේ උත්සාහවත් කරන එකට කියනවා සසංකාරී කියලා උත්සාහයෙන් තොරව හිතිච්ච ගමන් සිතින් කයින් වචනයෙන් ක්‍රියාත්මක කරනවා ඒවට කියනවා අසංකාරික එතකොට මේ අසංකාරික සසංකාරික දිට්ඨිගත දිට්ඨිගත විප්‍රයුක්ත සෝමනස්ස කියන මේ සියල්ල හිතට ඇති වෙන්නේ ලෝභය මුල් ඒ නිසා ලෝභය පදනම් වෙලා ඇති වෙන්න පුළුවන් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත කියලා එකක් ඇති වෙන්න පුළුවන් ඊළඟ තව සිතක් ඇති වෙන්න පුළුවන් සෝමනස්ස සාගත දික්ඛිගත සම්පයුක්ත සසංකාරක බොරුවක් කියන එක ඊට පස්සේ අපි කියමුකෝ හොරකම්මක් කරනවා එහෙම නැත්නම් මොනවා හරි හිස් වචන කතා කරනවා ඔය වගේ දේවල් මේ වගේ දෙයකට සමහරු ඒක උත්සාහයෙන් තොරවම කරන දුස්තියකට යටත් වෙලා සතුටින් කරන්නේ ඊට පස්සේ සමහර කෙනෙක් උත්සාහවත් කරගෙන තව කෙනෙක් කියන නිසා තව කෙනෙකුගේ සහයෝගය අරගෙන එක්ක තමන්ගේ හිත හෝ උත්සාහවත් කරගෙන කරන. අන්න ඒ ඇති වෙන සිත්වලට තමයි සෝමනස්ස සාගත දික්ටිගත සම්පයුක්ත අසංකාරික හිත සෝමනස්ස සාගත දික්ටිගත සම්පයුක්ත සසංකාරික හිත කියලා කියලා කිව්වා. එතකොට මේ ධර්මයේ පෙන්නනවා මේ සිතක් සෝමනස්ස වෙන්න හේතු කීපයක්. සිතක් සෝමනස්ස වෙන්න හේතු කීපයක් තමයි එකක් තමයි සාමාන්‍ය පැහැදිලි එක තමයි ඉෂ්ට වූ මනාප වූ අරමුණක් ලැබීම. හිතක් සෝමනස්ස වෙන්න හේතු. ඊට අමතරව සෝමනස්ස සහගත සිතකින් ප්‍රතිසන්දි ලබා සිටීම. සෝමනස්ස සහගත සිතකින් ප්‍රතිසන්දි ලබා ඉන්න කෙනෙක්. උනොත් එයාලට මේ සෝමනස්ස සිත් බොහෝ සෙයින් උපදිනවා. ඊට අමතරව නොගැඹුරු අදහස් ඇති බව. නොගැඹුරු අදහස් ඇති බව ජරා ව්‍යාධි රෝග විවසනයන්ගෙන් මිදී සිටීම. කියන මෙන්න මේ ස්ථාරමුණක් අරමුණු වීම සෝමනස්ස හිතකින් ප්‍රතිසන්දි ලබා සිටීම නගඹුරු අදහස් ඇති බව රෝග පීඩා ජරා ව්‍යාධියන්ගෙන් මිදලා ඉඳීම කියන මේ කාරණා නිසා මේ කියන සෝමනස්ස සාගත සිත් උපදින්න පුළුවන්. ඊට අමතරව දිට්ඨිගත සම්පයුක්ත සිත් ඇති වෙන්න හේතු තමයි මිත්‍යා දිට්ඨි ඇති අය, දෘෂ්ටි ඇති අය ආශ්‍රය කිරීම. ඊට පස්සේ ධර්මයෙන් වෙන්ව කටයුතු කිරීම. ධර්මයේ දැනුමක්, ධර්මයේ අවබෝධයක් නැතුව කටයුතු කරන අයට බොහෝ සෙයින් ওই දෘෂ්ටි උපදිනවා. ඒ වගේම නොමනා වැරදි කල්පනා ඔස්සේ නොමනා කල්පනාවක් ඇති බව. හිත ඔහේ වැරදි කල්පනාවක් ඔස්සේ ඊළඟ තමයි හැම වෙලාවෙම නොනුවණින් වාසය කෙරේ. මුලාවෙන් ඔහේ කලබල වෙලා නොනුවණින් වාසය කෙරේ. මෙන්න මේ කරුණ නිසා කෙනෙකුට මේ දිට්ඨිය කියන එක ඇති වෙන්න පුළුවන්. දිට්ඨිගත බව ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ සිතක් අසංකාරික වෙන්න බලපාන හේතු හැටියට පෙන්නනවා අසංකාරික විපාක සිතකින් ප්‍රතිසන්දි ලබා සිටී අර කියපෝ මේ අසංකාරික සිතකින් කුසල සිතක් මිනිසෙක් නම් කුසල් සිතක් එහෙම නැත්නම් සතර අපාය කෙනෙක් නම් එතකොට ඒ අසංකාරික අකුසල් සිතක් නිසා ප්‍රතිසන්දි ලබලා තියෙනවා එතකොට අසංකාරික විපාක සිතින් ප්‍රතිසන්දි ලැබපු කෙනෙක්. ඊට පස්සේ සිත හා කය නිරෝගීව පැවතීම නිසා කෙනෙක් අසංකාරික සිත් උපදවා ගන්න. ඒ කියන්නේ වෙහෙසක් උත්සාහයක් නැතුව එකපාර මේ හිත් උපදින්න හේතු වෙනවා. ඒ වගේම යොසීම බහුලකම නිසා ඊට පස්සේ ඒ කටයුතු වල මනා පුරුදු ඇති බව. උදාහරණයක් වශයෙන් නිතර ද්වේෂයම ඇති කරගෙන ඉන්න කෙනාට පොඩි අරමුණේ ඉක්මනට ද්වේෂය බොරු කියලා බොරු කියලා පුරුදු කෙනාට එයාට මොනවා හරි දෙයකට නිකම්ම ඒ කටට එනකොටම බොරු කියනවා. අන්න ඒ වගේ මේ කටයුත්තේ පුරුදු බව. ඊට අමතරව ඍතු භෝජන ආදී භෝජන ඍතු භෝජන ආදිය නිසි පරිදි ලැබී සප්පාය භෝජන සප්පාය ඍතු ආදී මේවා නිසා සිතක් ආසංකාරික වෙනවා එතකොට මේ සිතක් සසංකාරික වෙන්න. ඉතින් ඒකට අනිත් පැත්තට අපිට ඒක ලියා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ සසංකාරික හිතකින් ප්‍රතිසන්දි ලැබලා තියෙනකොට ලෙඩ දුක් බහුල බව ඒ වගේම ඍතු භෝජන ආදී මේ වගේ සප්පාය බව නැතිකම නිසා ඒ වගේම කල පුරුදු නැතිකම නිසා මේ වගේ දේවල් අකුසල පැත්තේ ගත්තාම එනකොට මේ සසංකාරික හිත් ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කල්පනා කරලා උත්සාහවත් වෙලා ඇති වෙන සිත්. එතකොට මේ මේ සිත් පිළිබඳව අපේ රේවකාණී ස්වාමීන් වහන්සේ මේකේ මේ ලෝභ මූල සිත් මේ කියපු සිත් 8ක් තියෙනවා. ඒ අටින් ඊළඟ දැන් අපි කතා ඒ අර යට සිත් හතරක් තියෙන උපේක්ෂා සාගත. එතකොට මේ සිත් හතරත් අර වගේම සමානයි. දැන් අරමුණක් ඉෂ්ට වූ මනාප වූ අරමුණක් නැති මධ්‍යස්ත වූ අරමුණක් ලැබීම නිසා හිත සෝමනස්ස වෙලා ඊට අමතරව එයාගේ හිත ඊට පස්සේ ඒක ලෝභ මූල සිතක් හොරකම් කරන්න එහෙම නැත්නම් බොරුවක් කියන්න මේ සිතෙන් කයෙන් වචනෙන් ඒ අර දස අකුසල කර්ම පතයන්ට යොමු වෙන්න යොමු නම් පස්සේ සමහර විට ඒවා තුලත් දුස්තිය සහිතව දුස්තිය නැතිව ඒ තුලත් තමන් උත්සාහවත් වීමෙන් උත්සාහවත් නොවීමෙන් ආදී වශයෙන් මේ විදිහට ඒ අර සියලු සිත් ටික අර මුල් හිත් හතර වගේම ඒ හිත් හතරත් සමානයි. එතකොට ඒ සිත් අටම නිසාම මේ ලෝභ මූල සිත් අටක් තියෙනවා. මේ ලෝභ මූල සිත් අටෙන් කෙරෙන කර්ම වශයෙන් හොරකම් කිරීම, අදත්තාදාන, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, සම්පප්පලාපේ, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටි කියන මෙන්න මේ අකුසල කර්මපත හත වෙන්න පුළුවන් ඔන්න ඔය ලෝභය මුල් වෙන. හොරකම් කිරීම ඊට පස්සේ කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාච කියලා කියන්නේ පිසුනුපත් කේලම් කියන ඊට පස්සේ හිස් වචන කතා කිරීම ධර්ම නිස්සිත නැතුව අර්ථ නිස්සිත නැති වචන හිස් වචන කතා කිරීම අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය. ඒ කියලා කියන්නේ ලෝභය කියන එක දැන් තමන්ගේ වස්තුව වලට තණ්හා කිරීම අවිද්‍යාව නෙවෙයි. ඒක ලෝභය. අන්වස් අන් කෙනෙකුගේ වස්තුවක් Tamanට අයිති කරගන්න හිතෙනවා. අන්න ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව, අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අර කියපු දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය අයිති දෙයක් හෝ එහෙම නැත්නම් මේ තමන් එක එක දේවල් සාධාරණීකරණය කරගෙන අර කියපු ආකාරයට වැඩියෙන් තියෙන තැනින් ගත්තට කමන්නේ ඔය අසාධාරණ හම්බ කරපු දේවල් වලින් ගත්තට මොනවා වෙනවද තමන්ගේ බේරීමට ඉතින් බොරුවක් කිව්වට මොකක් වෙනවද කියලා ඒ වගේ අදහස් නිසා මේ දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය කියලා මෙතන හඳුන්වන්නේ හැබැයි අර මේ කර්මපතයක් වෙන්නේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. දීමේ විපාක නැත. දානීය විපාක නැත කුසලයේ නැත අකුසලයේ නැත මෞත සැලකීමේ පියාට සැලකීමේ විපාක නැත ඕපපාතික සත්‍යෝ නැත ආදී වශයෙන් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තමයි මෙතන මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට ওই මිත්‍යා දෘෂ්ටිය ඇතුළු කර්මපත ඒ කියන්නේ සතර අපායේ ඒකාන්තයෙන් උපද්දවන මේ අකුසල කර්මපත හතක් මේ ලෝභයේ මුල් වෙලා ඇති වෙන්න පුළුවන්. උඩ මේ ස්වාමීන් වහන්සේ පෙන්නනවා මේ ලෝභය මුල් වෙලා අපිට සිත් උපදින අවස්ථාව අපි ඒක පොඩ්ඩක් පොතේ එකම ටිකක් සිහිපත් කරගමු. සුරාපානේ අල්ලස් ගැනීම, අල්ලස් දීම, රස විඳීම පිණිස නැටීම, ගැයීම, වීණා වාදනය ආදී ඒවත්. ඒ වගේම මිහිරි ශබ්ද ඇසීම, වාදනයන් ඇසීම වගේ දේවල්. ඒ වගේ සුවඳ ගැල්වීම, ඇඟ ලස්සන කර ගැනීම, ඇඟ අන් අයට පේන්න ලස්සන හැඩවැඩ කර ගැනීම සඳහා ඇඳුම් පැළඳුම් ඇඳීම, ඒවා ආස්වාදේ කිරීම ඒ වගේම කෑම බීම අපි ආහාරයට ගන්නකොට ඒ බොජුන් ගන්නකොට මිහිරි ඒවා ගිජුකමින් කෑදරකමින් රස විඳින්මින් ගැනීමේදී ඒ වගේම නාට්‍ය සංදර්ශන ඔය නැටුම් කෙලි ආදී මේවා බැලීමේදී ඒ වගේ අපි ප්‍රිය වස්තු දැකීමේදී ධන දාන රැස් කිරීමේදී මේ හැම දෙයකමදීම ලෝභ මූල සිත් තමයි උපදින්නේ. ඉතින් මේ දේවල් අපි දැන් ආහාර ගන්නකොට අපිට පුළුවන් මේ ඒකට ගිජු වෙන්නේ නැතුව කෙනෙක් ආහාර ගන්නවා නම් මේ කයේ ඇතිවීම සඳහා කුසගිනි වේදනා නැති කරගෙන ඒ වේදනාවක් නැති කරගෙන මේ මගේ ජීවනය යා ජීවිත යාත්‍රාව සඳහා එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගයේ යෑම සඳහා මේ පැරණි වේදනාවන් අයින් කරගෙන අලුත් වේදනාවක් නූපදීම සඳහා මේ ආහාර ගන්න මේ ආහාරය නැති වුණොත් වේදනාවන් උපදිනවා කියලා මේ විදිහට නුවණින් සලකාන මේ වගේ අසාර අසුභව සලකාන ආහාර ගන්න. ඉතින් ඒකේ ආහාර ගැනීමේදී අකුසලයක් වෙන්නේ නැහැ. ඒ වගේම කරුණාව පෙරදරි කරගෙන මෛත්‍රිය පෙරදරි කරගෙන අපි එක එක දේවල් කරනවා. ඉතින් ඒ වගේ ඇති වෙන්නේ නැහැ. සමහර විට අපි ධනෙ රැස් කිරීමේදී ධනෙ පරිස්සම් කිරීමේදී ඒ වගේ අපි හේතු සලකාගෙන ඉතින් අපිට විපත් වලින් බේරෙන්න අපේ ජීවිත පැවැත්මට කියලා සලකාගෙන ඒ දේවල් කරනවා. ඇඳුම් පැළඳුම් අඳිනකොට අපි මේ අනිත් අයට පේන්න ලස්සන වෙන්න හැඩවැඩ වෙන්න නෙවෙයි අඳින්නේ. සීත උෂ්ණ මැසි මధుරවන්ගෙන් වැළකීම සඳහා ලැජ්ජාවෙන් බේරීම සඳහා සම්මුතියේ මේ කටයුතු කිරීම සඳහා මේ විදිහට මගේ මේ ඇඳුම් පැළඳුම් අඳින්නේ අන්න ඒ විදිහේ කරුණු සලකාගෙන නම් කරන්නේ ඒකේදී අකුසල කර්ම සකස් වෙන්නේ නැහැ. නමුත් අපි බොහෝ අය අඳුම් පැළඳුම් අඳිනකොට ආහාර පාන ගන්නකොට ගෙවල් දොරවල් ආදී මේ බොහෝ කටයුතු වලදී ඒවා අනිත් අයට පේන්න මාන්නෙන් ලෝභයෙන් මේ වගේ අදහස් වලින් තමයි කරන්නේ. අන්න ඒ නිසා රෑ දවල් දෙකේ බොහෝ අයට මේ ලෝභ මූල සිත්මයි උපදී. ඉතින් ඒ නිසා ඒ ලෝභ මූල සිත් තුළ හැම වෙලාවෙම කුලප්පු බව බය තැති ගැනීම වෙහෙස විඩාව මේවා තියෙනවා. මම මගේ කියලා ගැනීම තියෙනවා. ඒව නැති වුණාම දුක කරදරේ කම්කටොල ඇති වෙනවා. අන්න ඒකෙන් තමයි අපි තේරුම් ගන්නේ මේ අපිට ඇතිලා තියෙන ලෝභ සහගත සිත් එතකොට මම හිතන්නේ මේ ලෝභ මූල සිත් පිළිබඳව හැමෝටම තේරෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඊළඟ සිත් වලට යමු නේද? තේරුම් නැති කෙනෙක් ඉන්නවද කවුරුහරි? එතකොට මේ ලෝභ මූල සිත් වල විශේෂයක් තමයි මෝහය හා ලෝභය මුල් වෙලා තමයි මේ සිත් ටික ඉපදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ලෝභය කියලා කිව්වේ අපි අරමුණේ ඇලීම. අරමුණ අත නොහරින බව, අරමුණ බදා ගන්න බව, අරමුණ මමගේ කියලා දැඩිව ගන්න බව තමයි ලෝභයේ ලක්ෂණය. එහෙම අදහසකින් යම් සිත් ටිකක් උපදවා ගන්නවා නම් ඒ අරමුණේ මුලා වෙලා අන්න ඒවට කියනවා අපි ලෝභ මූල සිත් ඒ ලෝභය නිසා කෙනෙක් ඒවා තුළ වැරදි අදහස් දෘෂ්ටි ඇති කර ඇති කර ගන්නවා සමහර අය දෘෂ්ටිය නැතිවත් කරනවා. සමහරු දන්නවා මේවා වැරද්දක්, මේක අකුසලයක්, මේක බොරුවක් කියලා. ඒ කරන්නේ. නමුත් ඒ එයාගේ අර ලෝභයේ වැඩිකම නිසා ඒක කරනවා. ඒ නිසා ඒවට කියන දික්ටිගත විප්‍රයුක්ත. නරකක් බව දන්නවා, අකුසලයක් බව දන්නවා. ඒත් කරනවා. නේද? ඉතින් අන්න ඒ විදිහට තමයි මේ මේ සිත් ටික ඇති වෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ දේශ මූල සිත් ටික. දේශේ මූල සිත් දෙකක් තියෙනවා. මේ සිත් දෙකයි අර ටික තමයි ටිකක් වැඩිපුර තියෙන්නේ. එතකොට ද්වේෂය කියලා කියන්නේ අරමුණේ ගැටෙන බව. අරමුණ ප්‍රතික්ෂේප කරන බව. අරමුණට විරුද්ධව ඇතිවෙන අදහස තමයි මේ ද්වේෂය කියලා කියන්නේ. එතකොට ඒක තරහව, වෛරය, අප්‍රියාව, නොසතුට, අකමැත්ත මේ වගේ නොයේක් දේවල් වලින් මේ අපිට දැනෙන්නේ හැඟෙන්නේ මේ ද්වේෂය නැමැති ධර්ම. එතකොට අකමැති බව, වෛරය, තරහව, නොරුස්නා බව. එතකොට බය කියලා කියන්නේ ද්වේෂයම තමයි. බය කියලා වෙනම චෛතසිකයක් නැහැ. ද්වේෂය තමයි මේ බය කියලා කියන්නේ. එතකොට ඒ විදිහේ මේ හැම ස්වરૂපයෙන්ම අපිට යමක් දැනෙනවා නම් ඒ දැනෙන්නේ මේ අන්න අර කියන වේසේ නැමැති අකුසල මූලය හිතේ යෙදීම නිසා. එතකොට කෙනෙකුගේ හිතේ මේ වේසේ යෙදෙන්නේ අරමුණේ මුලා වුණොත් අරමුණේ මුලා වුණොත් තමයි මේ දේශේ ඇති වෙන්නේ. එතකොට දේශේ ඇති වෙන්න පෙර එයා ඒ අරමුණේ මුලා වෙනවා. අර මම මුලින් කිව්වේ ශබ්දයක් ඇහෙනකොට රූපයක් හම්බෙනකොට දැන් මේ රූපේ ඇතිදතු දන්නේ නැහැ. කුණුබ කොටස් ටිකක් තියෙන තැනක කෙනෙක් පුද්ගලයේ අහවලා මෙන්න හතුරේ මේ හොඳ කෙනෙක් මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියලා අපි කුණුබ කොටස් වලට මේ හැඩයේ සටහන අනුව අපි අදහස් ඇති කරනවා. ඉතින් භාවනා කරන අය නම් මේවා හොඳට තේරෙනවා. නමුත් ඉතින් මේ තවම මේ ධර්මයට ආපු ආධුනික අයට නම් සමහර විට මේක තේරෙන්නේ නැතුව ඇති මේ කිව්වට. මොකද ඒකම නිත්‍ය කරගෙන ඉන්න කෙනාට මේක තේරුම් ගන්න අමාරුයි. ඉදිරියට යනකොට ඒක තේරෙන්නේ ඉතින් අන්න ඒ විදියට ශබ්ද මාත්‍රයක් ඇහෙනකොට ඒ ශබ්දයට අපි ගැට ගහන බව අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. ඒ අපි ගැට ගහලා ගැට ගහලා පුරුදු වෙලා අපිට හිතෙන්නෙම තියෙන දේවල් ඇති දේවල් හැටියට අපිට සලකන්න. අපි හිතාගත්තු දේවල් කියලා අපිට කවදාවත් හිතෙන්නේ නැහැ. අන්න ඒ නිසා ද්වේෂය කියන එකත් ඇති වෙන්න මූලික හේතුවක් තමයි මෝහය ඇති සතු නොදැනීම කියන කාරණාව නිසා ඒ කාරණාවත් එක්ක ඒ අපිට හමු වෙච්ච අරමුණ ඇහැට කනට නාසයට දිවට ශරීර ආදී ආයතන හයට හමු වෙච්ච අරමුණ අප්‍රිය අමනාප අකමැති අරමුණක් නම් අන්න ඒ වෙලාවට තමයි මෙන්න මේ සිත උපදින්නේ. එහෙම උපදින සිත් දෙකක් තියෙනවා. දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත අසංකාරික සිත දේශමූල සිත් දෙක කියලා ලියාගන්න දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත අසංකාරික සිත දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත සසංකාරික සිත කියලා. එතකොට ඒක බොහොම ලේසි දෙකයි තියෙන වෙනස් වෙන්නේ මොකද්ද? සසංකාරිකයෙන් හා අසංකාරිකයෙන්. ඒ කියන්නේ අපිට තරහක් අකමැත්තක් ඇති වෙනවා එකපාරටම ස්වභාවයෙන් තව කෙනෙකුගේ මෙහෙවීමක් නැතුව තමන්ගේ උත්සාහයක් නැතුව තරහක් ඇති වෙන්න පුළුවන්. දැන් සමහර අරමුණු තියෙනවා. දැන් අපි කෙනෙක් පිළිබඳව මොනවා හරි දෙයක් කියනකොට තව කෙනෙක් එතන ඉඳලා එයාගේ වැරද්දක් කියලා වැරදි දෙයක් හරි මොනවා හරි දෙයක් කියලා තරහා ඇති කරනවා. එහෙම ඉන්නවා. ඒවට මොනවද කියන්නේ? සසංකාරික කියලා. එහෙම නැතුව ස්වභාවයෙන්ම තරහ ඇති වෙන්න පුළුවන් සමහර අයට. ඒකට කියන අසංකාරික සිත් කියලා. එතකොට මේ සිත් හැම වෙලාවෙම දෝමනස්ස සාගතයි. ඒ කියන්නේ හැම වෙලාවෙම අකමැත්ත, නොමනා, ගැටීම අරමුණට විරුද්ධ වෙන බව තමයි හිතේ දැනෙන්නේ. ඒක පටික සම්පයුත්තේ කියන්නේ ඒකයි. හැම වෙලාවෙම මේ අරමුණත් එක්ක ගැටෙනවා. අරමුණ අයින් කරන්න ප්‍රතික්ෂේප කරන්න තමයි මේ හිතේ ස්වභාවය. ඊට පස්සේ ඒක සසංකාරික වසංකාරික ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ මේ ඇති වෙන්න පුළුවන් දෙක තමයි දේශමූල සිත් දෙක. මේ දෙකත් අකුසල් සිත් දෙකක්. මේ සිත් දෙකුනොත් අකුසල කර්මපත සකස් වෙනවා. මොනවද? ප්‍රාණඝාතය කියන මේ සත්තු මැරීම වෙන්නේම මේ ද්වේෂ මූල සිතෙන්මයි. ඒ කාන්තේ ඒ කියන්නේ ලෝභ මූල සිතෙන් සත්තු මරන්න මෙහෙ උනාට ගියාට සතා මරන්නේ ද්වේෂ සිතින්මයි මරන්නේ. ඒ නිසා ප්‍රාණඝාතයේ කියන අකුසල කර්මපතේ ඊට පස්සේ පරුස වචනේ කියන අකුසල කර්මපතේ ව්‍යාපාදයේ කියන මනෝද්වාරය ඇති වෙන අකුසල කර්මපතේ ඒකාන්තයෙන් දේශයෙන් පමණයි ඇති ඊට අමතරව අදත්තාදානය, මුසාවාදය, පිසුනා වාචය, සම්පප්පලාපය කියන මේ අකුසලයන් මේ ද්වේෂයෙන් ඇති වෙන්න පුළුවන්. ඒවා ලෝභෙනුත් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මතක තියාගන්න ආනන්තරිය පාප කර්ම සියල්ලම ඇති වෙන්නේ මේ ද්වේෂයේ මුල්ද. ඒ නිසා මේ ද්වේෂය කියන එක හරිම අනතුරුදායක මහා විනාශයක් ඇති කරලා දෙන අකුසල කර්මයක්. එතකොට ඒක තමන්ගේ මෝඩකම නිසා තමයි ඇති දැන් කවුරු හරි බැන්නාම දොස් කිව්වහම දැන් අපිට තරහක් වෙනවා. එහෙම නැත්නම් අපි අකමැති දෙයක් කරාම අකමැති වැඩක් දැක්කහම අපිට තරහ දැන් අපිට හිතෙන්නේ මොකද්ද? අහවලා වැරදි වැඩේ කරපු නිසා, අහවලා බැන්න නිසා තරහව. ඇත්තට මේක දුන්නේ නෑ. මොකක් නිසාද? අපේ මෝඩකම නිසායි තරහ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කිසි කෙනෙකුට තව කෙනෙකුට තමන්ගේ මෝඩකම නැත්තම් තරහ ඇති කරන්න බෑ. තේරුණා? ඒ නිසා අපි තුල යම් දවසක මේ දේශයේ අමනාප තරහව එනවනම් ඉන්නේ මතක තියාගන්න. මොකක් නිසාද? මගේ මෝඩකම නිසාමයි. ඒ නිසා ඔන්න ඕක මතක තියාගත්තාම කට ඇරලා කවුරුවත් බනින්න යන්නේ නැහැ. පොළු වරකට බාහිරට ගහන්න යන්නේ නැහැ. තමන්ගේ ඔළුවටම ගහගන්න. ඇයි? තමන්ගේ මෝඩකම නිසා ඇති වෙන. අනුන් නිසා නෙවෙයි. දැන් අනුන් නිසා තරහ ඇති වෙනවා නම් අපිට නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. අපිට රහත් වෙනවා නම් රහත් වෙන්නේ මේ හැමෝමත් එක්ක. ඇයි ඉතින් අනිත් අය නිසා මේ අපිට මිදෙන්න බෑ. අන්න ඒ නිසාමයි ලෝකේ මේ විෂම ලෝකේ රහතන් වහන්සේලා මේ කිසිම කෙලෙසයක් නැතුව සාන්තව හැසිරෙන්නේ කොමක් නිසාද? ඒ මුලාව නැති කරගත්තු නිසා. ඒ නිසා දැන් මේ පිටුතුන් අහලා තියෙනවනේ ලස්සන කතාවක් තියෙනවා ආක්‍රෝෂ බාරද්වාජ බ්‍රාහ්මණයා නේද? ආක්‍රෝෂ බාරද්වාජ බ්‍රාහ්මණයා මාන්නාකාරයි. ඉතින් බමුණන්ට බමුණු කුලයට නිග්‍රහ කරනවා කියලා මේ තරහක් ඇතිගෙන භාග්‍යතුන් වහන්සේ කෙරෙහි දවසක් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ගෙදරට ගෙන්නලා බණින්න ඕනේ කියලා. අදහසක් ඇති කරගෙන කපටිගමට ගිහිල්ලා දානෙකට ආරාධනා කරා. දානෙකට ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ දානෙ පිළියෙල කරලා වඩින්න ආරාධනා බුදුරජාණන් වහන්සේත් මේ ගෙදරට වැඩි. ගෙදරට ගොඩ වෙනකොට මොකද කරන්නේ? බාණින්න පටන් ගත්තා. හිස් මාන මුඩු මහාන මේ බොරු බොරු සිල් රකිනවා, බොරු දේවල් පෙන්නනවා, මායාවල් පෙන්නනවා, මේ මිනිස්යෝගේ තියෙන සැප නැති කරලා දානවා කියලා මේ විදිහට නොඑක ආකාරයෙන් පයින්න මේ බමුණ බැනලා බැනලා බැනලා යවුනම් පස්සේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? බමුණ බැනලා ඉවරද කියලා බොහොම සාන්තව ප්‍රියමනාප ස්වරූපෙන් ඇහුවා. හැබැයි බමුණා බලාපොරොත්තු නේක නෙවෙයි. මෙහෙම කිව්වොත් මෙහෙම කියනවා මෙහෙම කිව්වොත් මෙහෙම කියනවා කියලා තමයි එහෙමනේ අපි බලාපොරොත්තු. නමුත් බමුණ ඔබ බැනලා ඉවරද කියලා බොහෝම කරුණාවෙන් ඇහුවා. බමුණට ඒ වෙලාවෙම කට උත්තර නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා බමුණ ඔබේ ගෙදරට ඥාතීන්ට කෑමට ආරාධනා කරලා ඒ කෑම කෑවේ නැත්නම් ඔබ මොකද කරන්නේ කියලා. ස්වාමීනි අපි ඔක්කොමල ආපහු බෙදාගෙන ඒවා අපිම කනවා බාමුණ මම ඔච්චර වෙලා බැනපු එකක්වත් මං ගත්තේ නෑ අන්න ඒ වගේ පින්නතුනි මේ අපි ගාව නුවණ තියෙනවා නම් කිසි කෙනෙකුට අපිට තරහක් ඇති කරන්න බෑ. ඒ නිසා මේ දහම් ණය ඉගෙන ගත්තොත් තරහ කෙනෙකුට තමන්ගේ හිත දිහා බලන්න දේශේ ආවි කොමන් නිසාද? එක කාරණාවක් තමයි මම අරමුණ වරදවා ගත්තු නිසා තමයි ද්වේෂය. එතකොට මමම තමයි ද්වේෂය ඇති කරගන්නේ. විමසල බැලුවොත් මම මේ තරහ ඇති කරගන්නේ මොනවටද? මෙතන තියෙන කිස්ලොක් නියදත් හම්මස් වලට එහෙම නැත්නම් එයාගේ චිත්තජයසික ධර්මයන්ට අනාත්ම වූ ධර්ම ටිකක් විතර තියෙන්නේ. අපි ඒවට විපරිත අදහස් ඇති කරගෙන මේ දේශය ඇති කරගන්නවා. කියලා අන්නේ විදියට විමසලා බලන කෙනෙකුට ඒ විතරක් නෙවෙයි ද්වේෂය ඇති වෙන්නේ මෙහෙමයි කියලා යම්සි කෙනෙක් තේරුම් ගත්තා නම් ඒකම එයාට ද්වේෂයෙන් වළකිනවා. ඉතින් ඒ නිසා බොහෝ සෙයින් මේ ද්වේෂය කියන එක මේ බොහෝ අයට මේ ගෙවල් දොරවල් වල කටයුතු කරනකොට දරුවෝ මුණුබුරෝ නිසා ඥාතින් නිසා බොහෝ සෙයින් ඇති වෙනවා. සමහර අය අනුන්ගේ දේවල් වලට ද්වේෂය ඇති බස් එකේ ගියාම පාරේ ඉන්නකොට අනුගාය කරන වැරදි දිහා බලලා තරහ ඇති කරගන්න අඥානකම නිසා. ඉතින් අන්න ඒ නිසා එහෙම වෙන්නේ නැතුව තමන්ගේ හිත ආරක්ෂා කරගන්න තමන් වගේ බලන්න. ඒ නිසා මේ ලෝභය, ද්වේෂය කියන එක මතක තියාගන්න යම් හිතක ඇති වුණොත් ඒකෙන් කවදාවත් අපිට සැපක්, සතුටක්, සැනසෙල්ලක් ගෙනත් දෙන්නේ නැහැ. මනුස්ස ලෝකයේ උපතක් ගෙනත් දෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයේ උපතක් ගෙනත් දෙන්නේ නැහැ. කවදාවත් නිවනට යොමු කරන්නේ නැහැ. අපේ හිත කවදාවත් ඒ කියන සමත විපස්සනා පැත්තට හරවන්නේවත් නැහැ. මොනවද ගෙනත් දෙන්නේ? සතර පාය හෝ නිරය, දුක, කනගාටුව, දෝමනස්සේ, පසුතැවිල්ල, කුලප්පු වීම මෙන්න මේවා තමයි ඇති කරගන්නේ. ඇති කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි යමක් තණ්හාවෙන් මම මගේ කියලා ගන්නව නම් මතක තියාගන්න දුකෝපදින්න හේතුවක් හදාගන්න. මොන දේ අපි සාධාරණ හෝ අසාධාරණ වෙන්න පුළුවන් අපි යමකට ගැටෙනවා නම් තරහ ඇති කරගන්නවා නම් ඒක හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් ඒකින් අපි තුල අකුසල කර්ම පතයක් සකස් වෙන බව මතක තියාගන්න. ඒ නිසා ඒකින් විපාක අපිටමයි විඳින්න වෙන්නේ ඒක හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා සමහර විට ඔබ තරහ ඇති කරගන්නේ දරුවා හදන්න වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ අකුසල කර්ම ගෙවන්න වෙනවා. මං දරුවා නිසානි තරහ ඇති කරගත්තේ කියලා එහෙම කර්මයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කපචුපමාව. උබතෝ දණ්ඩකේන කකචේන පිචෝරා අංගමංගානු ඕකන්තේයෝ. නමේසෝ ඕකන්තේයුම් යෝ මනෝ පදූසේය යෝ නමේසෝ ශාසන කරෝති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දෙබස දඬු වැති කියතකි පහත් හොරු ඇවිල්ලා තමන්ගේ අතපය කෑලි කෑලි වලට ඉරණ කොට තමන්ගේ හිත දූෂණය කරගන්නවා අකමැත්ත ඇති කරගන්නවා ඔහු මගේ අනුශාසනාව රකින්න කෙනෙක් නෙවෙයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ලෝකයා කියන්න පුළුවන් ආකාර පහක් එක්කෝ සත්‍යයෙන් කියන්න පුළුවන් එක්කෝ අසත්‍යයෙන් කියන්න පුළුවන් එක්කෝ කාලය කියන්න පුළුවන් එක්කෝ නොකල් කියන්න පුළුවන් එක්කෝ ඇත්තා වූ විද්‍යාමාන වූ දෙයකින්ම කියන්න පුළුවන් නැති දෙයකින් කියන්න පුළුවන් එක්කෝ කරුණාවෙන් මුදුබසින් කියන්න පුළුවන් එක්කෝ පරුස වචනයෙන් කියන්නත් පුළුවන්. ඒ මොන ආකාරයකින් කිව්වත් නචේව මේ චිත්තං විපරිණතං භවිස්සති. මගේ හිත විපරිත කරගන්නේ නැහැ. නච වාච නච පාපකං වාචං නිච්චාරිස්සාම නම් නපුරු වචන කියන්නේ නැහැ. හිතානුකම්පීච විහරිස්සාමි මෙත්ත චිත්තේන දෝසෝ ඒ හැම අවස්ථාවෙම හිතානුකම්පියව වාසය කරනවා මගේ මෛත්‍රී හිතට අන්තරායක් වෙන්න දෙන්නේ නැහැ කියලා මහණෙනි මෙන්න මේ විදිහට හිතෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් අන්න ඒ නිසා ඔය කොයි ආකාරයෙන් අපිට අහන්න දකින්න මොන ආකාරයෙන් ලැබුණත් අපි හැම වෙලාවෙම මෙන්න මේ ධර්මයේ තුල ඉන්නවා නම් එයාට කවදාවත් තරහ එන්නේ නැහැ. තරහ උපද්දවන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. එතකොට අපි වෙලාව කීයද දන්නේ නැහැ. හතරයි. හායි. මෝහ මූල සිත් දෙකක් ඒක දෙකයි තියෙන අපි ඒකත් කතා කරලා අවසන් කරමු. මෝහ මූල සිත් දෙක උපේක්ෂා සාගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත උපේක්ෂා සාගත උද්දච්ච සම්පයුක්ත සිත කියලා සිත් දෙකක් තියෙනවා. යා සම්පයුක්ත සිත උපේක්ෂා සාගත උද්දච්ච සම්පයුක්ත සිත කියන මේ මෝහ මූල සිත් දෙක මේකේ මෝහයම බලවත් ලෙස යෙදিলা තමයි මේ විදිහට නම් කරන්නේ. දැන් අනිත් ඉස්සරලා කියපු අකුසල සිත් තුල මෝහය තියෙනවා. නමුත් ඒ වගේ ප්‍රබල වෙලා තියෙන දේශය ලෝභය. මෝහය කියන එක උපද්දවන්න හේතු වෙලා තියෙනවා. නමුත් මේ සිත් දෙක මෝහයම යෙදිලා. දැන් මේ හිත් දෙකේ වෙනසක් තියෙනවා මේ හිත් දෙකම උපේක්ෂා සාගතයි. ඒට හේතුව තමයි මේ මෝහය නිසාම එයා ඒ අරමුණ සැප වශයෙන් ඉෂ්ට වශයෙන් ගන්නෙත් නෑ අමනාප වශයෙන් අකමැති නොරුස්නා ස්වභාවයෙන් ගන්නෙත් නෑ ඒ නිසා තමයි මේ මේ මෝහය නිසා තමයි ඒ වෙන්නේ ඒ නිසා මේ හිත් දෙක හැම වෙලාවෙම උපේක්ෂා සහගත වෙලා තියෙනවා ඉතින් මේ අධික මෝහය නිසා කරුණක් හරි හැටි තේරුම් ගන්න බැරි වෙනවා ඒ කියන්නේ සැකය විචිකිච්ඡාව හරියට ඒ අරමුණ පිළිබඳව තීන්දුව తీරන ගන්න බැරි බව විචිකිච්ඡාව. එතකොට මේ විචිකිච්ඡාව කියනකොට විචිකිච්ඡාව දෙආකාරයක් කියනවා. නීවරණ වන අකුසල සහගත විචිකිච්ඡාවක් තියෙනවා. තව විචිකිච්ඡාවක් තියෙනවා නීවරණ ගණයට යන්නේ නැති. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ අපිට දහම් කරුණක් පිළිබඳව මේ දහම් කරුණ මට වැටෙච්ච ඇති හරිද වැරදිද දන්නේ නැහැ කියලා සැකයක් ඇති වෙනවා. මේක විමසීම සඳහා ඇතිවෙන එකක් මේක අකුසලයක් නීවරණයක් නෙවෙයි. නමුත් මේ නීවරණ වන විචිකිච්ඡාව තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ විෂය පිළිබඳව සැක කරනවා. බුදුහාමුදුරන්ගේ ආශ්චර්ය අද්භූත පිළිබඳ ධර්ම පිළිබඳව මේ පාරමිතා පිළිබඳව අහන්න දකින්න ලැබලා ඕවා වෙන්න පුළුවන්ද ඕවා මවපු දේවල් ඕවා මේ ගොතලා කියපු කතා කියලා මේ විදිහට අපි බුදුහාමුදුරෝ කෙරෙහි සැක ඇති කරගන්න. ධර්මයේ කෙරෙහි මේ විදිහට සැක ඇති කරගන්න. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ අපිට කියනවා ඔබ අත්හැරියොත් ඔබට ලැබෙනවා ඔබ කැමතිම දේම දුන්නොත් ඔබ කැමති දේම දුන්නොත් ඔබට ලැබෙනවා හැබැයි ඒ වුණාට අපිට මේක පිළිබඳව සැකයි ලැබෙයිද නැද්ද කිය. අල්ලගෙන තමයි දෙන්න බලන්නේ. ලැබුණොත් දෙනවා කියලා ඒ විදිහට. ඉතින් ඒ නිසා ඇත්තටම දහම් න්‍යාය තමයි පින්වතුනි අතහරින්න අතහරින්න ලැබෙනවා. දන් දෙන්න දෙන්න Tamanට ලැබෙනවා කියන්නේ අන්න ඒ නිසා. ඒ නිසා අපි ඒකේ හැම වෙලාවෙම හිතාගෙන ඉන්නේ අනිත් පැත්තට. එකතු කරන්න එකතු කරන්න රැස් කරන්න රැස් කරන්න සැප විඳින්න පුළුවන්. නමුත් දහමේ තියෙන එකේ අනිත් පැත්ත අතහරින්න අතහරින්න. ඒක හැබැයි අතහරිනවා කියන අකමැති නෙවෙයි. Taman කැමති දේ නිර්ලෝභීව අත්හැරියොත් Taman ඒ වෙනුවට සිය දහස් ගුණයකින් ලැබෙනවා. ඒක තමයි ධර්මතාවය. මේ ධර්මය පිළිබඳව සැකයි කියනකොට ඒක කරන්න. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක පිළිබඳව ඇතම් කෙනෙක් සැක කරනවා. දැන් යම් කිසි කෙනෙකුට මොනවා හරි කරදරයක් දුකක් කම්කටොළුවක් ඇති වෙච්ච වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මාවෝ සිහි කරන්න එක්ක ධර්මියමෝව සිහි කරන්න හැබැයි යාට ඒක ගැන සැකයි. දරුවන් කෙරෙහි සැකයි. මෙන්න මේවා තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කියන සැකය. සීලය පිළිබඳව ඇති සැකය. ඊට පස්සේ පූර්වාන්තය අපරාන්තය පිළිබඳව පූර්වාන්ත අපරාන්තය පිළිබඳව සැකයි. පූර්වාන්තය කියලා කිව්වේ අතීතය පිළිබඳව. අතීතය පිළිබඳව දැන් ඔය කියන විදිහට අපි හිටියද නැද්ද කොහොම ඉන්නේ නැද්ද කියලා නොයේක් විතර්ක ඇති කරගන්නවා. අනාගතය පිළිබඳවත් මෙහෙම අදහස් ඇති කරගන්න. ඊට පස්සේ මේ දෙකම පිළිබඳව මේ විදිහේ විතර්ක සැක ඇති කරගන්න. දහමට විරුද්ධව. ඊට පස්සේ මේ හේතුඵල දහම ගැන කියනකොට මේ හිත පිළිබඳව, කය පිළිබඳව, නාම රූප පිළිබඳව මේ ඔක්කොම හටගෙන නිරුද්ධ වෙන දේවල්. මේවා මට ඕන විදිහට මම මගේ කියලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවා පටිච්ච සමුප්පන්නව හටගන්නේ. ඔබගේ අවිද්‍යාව නිසා මේ තරහ ලෝභය ආවේ කියලා හේතුඵල ධමයක් වෙනවා. නමුත් ඒ දැනෙන සැකයි. අන්න ඒවට තමයි විචිකිච්ඡාව කියන්නේ. එහෙම විචිකිච්ඡාව කෙනෙකුගේ ඇති වෙන්නේ බලවත් වූ මෝහය නිසා. ඒ නිසා මෝහය බලවත් වුනහම ඒ අරමුණ තුල හැම වෙලාවෙම පිහිට ගන්න බැරි ගතියක් එනවා. ඒ නිසා එක හිතක් උපදිනවා උපේක්ෂා සාගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත කියලා. ඊට පස්සේ දෙවනි හිත තමයි උපේක්ෂා සාගත උද්දච්ච සංප්‍රයුක්ත සිත. උද්දච්චය කියලා කියන්නේ මොකද්ද? ඒකේ තියෙන සැලෙන බව, සෙලවෙන බව. ඒකේ මුල් එකේ තිබෙන සැකය මෙතන තියෙන්නේ එක අරමුණක පවතින බව. අපි සමහර වෙලාවට අධිකව කලබල වෙලා නොසන්සුන් වෙලා සමහර විට මානසික බියවුලෙන් වගේ කටයුතු කරනවා. ඇයි මේ? මෝහය බලවත් වීම නිසා. මෝහය බලවත්. පිහිට ගන්න බෑ. තව කෙනෙක් කියන දේ අහන්නේ විශ්වාස කරන්නේ එක දිගට ඉගේ අරමුණේ පිහිටලා කටයුතු කරන්නේ නැහැ. මේ මෝහය බලවත් වීම නිසා. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට මේ මෝහය බලවත් වීම නිසා විචිකිච්ඡා සහගත හිතක් උපදින්න පුළුවන්. ඊට පස්සේ උජ්ජත් උද්දච්ච සහගත සිතක් උපදින්න පුළුවන්. ඒ විදිහට මේ මෝහ මූල සිත් දෙක නම් කරන උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත, උපේක්ෂා සහගත උද්දච්ච සංප්‍රයුක්ත සිත කියනවා. ඊට පස්සේ මේකට පොදුවේ ඔක්කොම හකුළුවල යටින් ලියා ගන්න මේ සිත් 12න් සිත් 12න් සිත් 12යි සෝමනස්ස සාගත සිත් 4ක් උපේක්ෂා සාගත සිත් 6ක් තියෙනවා. දෝමනස්ස සාගත සිත් 2ක් තියෙනවා. අසංකාරික සිත් 7යි. සසංකාරික සිත් 5යි. ඔය විදිහට තමයි අකුසල් සිත් 12 හැදිලා තියෙන්නේ. සෝමනස්ස සාගත 4යි උපේක්ෂා සිත් 6ක් තියෙනවා. දෝමනස්ස 2යි ඊට පස්සේ අසංකාරික සිත් හතක් තියෙනවා අසංකාරික සිත් පහක් තියෙනවා. එතකොට අකුසල් සිත් සියල්ලම 12ක් තියෙනවා. ලෝභය මුල් වෙලා 8යි, මෝහය මුල් වෙලා, දේශය මුල් වෙලා 2යි, මෝහය මුල් වෙලා 2ක් විදිහට. හොඳයි එතකොට අපි අද මේ සිත් ප්‍රභේද පිළිබඳව කතා කරා. මේ ප්‍රභේද පිළිබඳව කතා කරා. ඒවා භූමි වශයෙන් කුසල් අකුසල් වශයෙන් කතා කරා කතා කරලා ඊට පස්සේ සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත හේතු සෝබන අශෝබන වශයෙන් කතා කරලා ඊට පස්සේ ඒ සිත් 89 121 හෙවත් ඒ සිත් ටික කාම භූමිය තුල උපදින සිත් කියන එක අපි මාතෘකාවට ගත්තා අරගෙන ඉවරලා එයින් කාමාවචර සිත් 54න් අකුසල සිත් 12 පිළිබඳව තමයි කතා කරන්නේ. අකුසල සිත් 12. ඊට පස්සේ අපිට ඊළඟ දවසේ කතා කරන්න තියෙනවා අහේතුක සිත් පිළිබඳව. ඒ මොකද මේ මුලින් අශෝභන සිත් ටික ඉස්සෙල්ලා කතා කරනවා. සාමාන්‍ය අපි බැලුවාම කුසල් අකුසල් විපාක ওই විදිහට පිළිවෙලක් එන්නේ. නමුත් මේ පොතේ කතා කරගෙන යන්නේ සෝබන සිත් අසෝබන සිත් කියලා. මුලින් අකුසල් සිත් කතා කරපු නිසා ඒක අසෝබන සිත්, ඊතුරු අසෝබන සිත් ටික තියෙනවා. මේ අහේතුක සිත් 18ක් තියෙනවා. ඒක අපි කතා කරනවා. ඉතින් ඒ නිසා මේ ඊළඟ වාරයේදී අපිට කතා කරන්න තියෙන මේ අහේතුක සිත් 18 පිළිබඳව ඒකත් බොහොම ලස්සන වැදගත් මාතෘකාවක්. අපිට මේ උපදින මේ සිත් කොටසක් වෙනවා මේ චක්කු විඥාන සෝත විඥාන ආදී මේ සිත් මේ වගේ ඇත්තටම අපි ඇවිල්ලා තියෙන මුල් අවස්ථාව මොන වගේ එකක්ද මේ හිත උපදින්නේ කොහොමද මේ හිතේ යථාර්ථයේ මේ චක්කු විඥාන හිතේ මොකද්ද ඇත්තටම මේ අහිත් දකින අවස්ථාවේ අපිට දුක කනගාටුව ලෝභය එනවද කියලා මේ විදිහට අපිට මේක ඇත්තටම අපේ ජීවිතවලට සමීප කොටස් ටිකක් රූපය, ශබ්දය, ගන්ධය, රසය, කයට දැනෙන ස්පර්ශයන් මුල් වෙලා කතා කරන සිත් ටිකක්. ඉතින් අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. අදට අපේ පාවඩා මේ භාවනා මේ පාඩම දේශනාව අවසන් කරනවා. විනාඩි 5ක් 10ක් වගේ පොඩි කාලයක් දෙනවා කාට හරි මේ කතා කරපු දේවල් වලින් හරි ඕ කතා කරන පිළිවෙල පිළිබඳව හරි මොනවාරි වෙනසක් කරගන්න ඕන නම් හරි තේරෙන්නේ නැති දෙයක් හරි ප්‍රශ්නයක් හරි මොනවාරි තියෙනවා පොඩි අවස්ථාවක් දෙනවා ඒක ආපහු කතා කරන්න කතා කරන දේශනාව කරන ස්වභාවය මේකේ වැඩිද තේරෙනවද හැමෝටම වැඩි වගේ. ආ. අමාරුනේ. හොඳයි මම මේ මේ ඒක ටිකක් සමහර අයට පරක්කු ඇති කියලා මම මේ ඉක්මනට කියන්න ගියේ. කොටස් සේවන්නේ කියලා කියනවා. කොටස් කොටස් වගේ කියනවා. ආ. හොඳයි අපි ඉදිරියට ඒක හදාගමු. එහෙම කරන්න හේතුව එක පැත්තකින් ඉතින් මේක අර මේ මාසයකට එක දවසයි කරන්නේ. මේ මා අවුරුදු දෙකක් ඇතුළත මේක ආවරණය කරන්නත් ඕනේ. එහෙම වගකීමකුත් තියෙනවා. ඉතින් ඒවත් එක තමයි මම ඔය කියන්නේ මම දවස ඇතුළත කතා කරන කොටසක් තියෙනවා. නමුත් එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඉතින් අපි මේක ඇත්තටම අපිට අවශ්‍ය තේරුම් ගැනීම. ඉතින් මේ අපිට මේ විභාගයක් හෝ පාඨමාලාවක් සම්පූර්ණ කියන එක නෙවෙයි නේද? ඉතින් ඒ නිසා මේ කොහම වුණත් මේ කොයි දේ වුණත් අපිට කරුණු කාරණා තේරෙන්න එපයි නේද? ඒ නිසා අපි තව ටිකක් හිමීට සරලව වෙන කතා කරමු ඊළඟ සැරේ. හොඳයි එහෙමනම් අද දවසේදී ධර්ම දේශනාව සාකච්ඡාව ඇසුරින් බුද්ධ ධර්ම සංගයන ත්‍රිවිධ රත්නයට දැන හෝ නොදැන වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අපිට දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා ලැබේවා සාමනාව නඩදිනාම ප්‍රාර්ථනා ගාතාවක් කියමු ඉමිනා පුඤ්ඤතම්මේන වාදී භාර සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පංචතු හොඳයි දෙවියන් ඥාතීන් ඇතුළු ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම සත්කාරයේ අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා පාරමිතාවක්ම වේවා සාදු